විතක්ක ਵਿਚාර දෙකෙන් තොර වෙලා හොඳට හිත ඒකෝදි භාවයට කියලා කියන්නේ ඒකාග්‍ර භාවයටපත් වෙලා සංහිඳිලා විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතියත්‍යයන්ට එළඹ වාසය කරනවා. සෝ ඉතිපටි සංචික්කති. ඒ අසත්පුරුෂයා මෙන්න මේ විදිහට කල්පනා කරනවා ආංකෝම්මි ဒုတိ ය ඥාන සමාපatti ලාභිනෝ අඤ්ඤේපන නෝ ဒုတိ ය ဒုတိ ය ඥාන සමාපatti ලාභිනෝ තෝ සෝ ဒုတိ ය ඥාන සමාපatti හේතුතෝ අත්තානුක්ඛන්සේති පරං වම්බෙහිති ඒවම්පි බික්කවේ අසප්පුරුෂ ධම්මෝ ඒ පුද්ගලයා කල්පනා කරන නැත්නම් මේ අසප්පුරුෂයා කල්පනා කරනවා මම ධ්‍යානලාභී පළවෙනි ධ්‍යාන නෙවෙයි දෙවෙනි ධ්‍යානලාභී අනික් අය එහෙම නැහැ. ඒ නිසා මේ දෙවෙනි ධ්‍යානෙලාභී ලැබීමේ හේතුවේ මම උසස් අනික් අය පහත් කියලා ඒ ලැබිච්ච ඒ ගුණ ධර්මය මාන්නෙ පිණිස පාවිච්චි කරනවා. තණ්හාව පිණිස පාවිච්චි කරනවා. ඒ වගේම මමයිනේ වැඩිමිට මමයි ද්විතියන් ලැබුවේ ධ්‍යාන ලැබුවේ ද්විතිය ධ්‍යාන ලැබිච්ච ද්විතිය ධ්‍යාන ලාභේ ලැබිච්ච ද්විතිය ධ්‍යාන ඥානය සමාපත්තිය මගේ කියලා ඒකෙන් ආඩම්බර වෙන්න හදනවා. ඒකට කියනවා අසප්පුරුසයි කියලා. ඉතින් මේක භාවනා කරන්න එන කෙනෙකුට හිතා ගන්න අමාරුයි. ඇයි මේ තරම් අමාරුවෙන් දුර්ලභව ලබන මේ ධ්‍යානලාභී වුණාට පස්සෙත් අසප්පුරුසයි කියන්නේ. ඒ මොකද ඒක වර්ධිර පාවිච්චි කරනවා. ඉතින් ඒකේ අනිත් පැත්ත අපි පුරුදු පරිදි මතු කරගත්තොත් සප්පුරිසෝචකෝ ඊටි පරිසංචිකති ඒ විනුවට සත්පුරුෂයා මෙන්න මේ විදිහට කල්පනා කරනවා මම ද්විතිය දානලාභී මම දන්නවා මේ ලැබිච්ච ද්විතිය ධානයේ පිළිබඳව මඤ්ඤණා කරන්න ගත්තොත් තණ්හා වශයෙන් ධිට්ඨි වශයෙන් මඤ්ඤණා කරන්න ගත්තොත් ඒ චිත්තක්ෂණයම ධානය කැරෙනවා. ඒ නිසාම වෙන දෙයක් බාටපත් වෙනවා ධානයේ ලෞකික හිතක් බාටපත් වෙනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ධානය පිළිබඳ කල්පනා කිරීම නෙවෙයි කරණ තියෙන ධානයට සමවැදිලා ඉන්න එකයි. ඒ වෙනකොට මම මේ මට ධානයක් ලැබුණා මේක මගේ මේක අනුන්ට නැතය මට විතර ලැබුණේ කියලා මන්නක්කාර කරන්න ගියොත් ඒ ඒ ඒ මෝඩ කල්පනාව නිසා. ඒකට ਸਰවඥාන්සේ පාවිච්චි කරන්නේ මඤ්ඤණා කිය. රාග දෝහ තණ්හාමාන දිටි නිස්ෘත අනවශ්‍ය කල්පනා නිකන් සම්පප්පලක් වගේ. අතම්මේතා වුත්තා භගවතා. සර්වචනංශ අපිට කියලා තියෙන්නේ, හඳුනා දීලා තියෙන්නේ, උපදෙස් දීලා තියෙන්නේ මේකෙන් ආඩම්බර වෙන්න එපයි කියලා. මේකෙන් මාන්නකාර වෙන්න එපයි කියලා. මේ ලැබිච්ච දේ තම්මේතා තම්මේතාවේ ඇති වෙන්නේ ස්වභාවයෙන් දන්නේ නැති මනසට උපදේශන වල මනසට අනේ මම ධ්‍යානලාභී එයින් මම ආඩම්බර වෙන්න ඕනේ ඒක මම තණ්හා කරලා අල්ලා ගන්න ඕනේ ඒක මගේ ධ්‍යානේ එහෙම නැත්නම් මේ ධ්‍යානය මගේය නැබිච්ච ධ්‍යානය මටයි ආදි වශයෙන් කල්පනා කිරීම සාමාන්‍ය උපදේශන ලැබිච්ච මනසක් කරන එකට තම්මේතාවය කියලා කියනවා ඒක අල්ල බදාන ඒකෙන් නිපං මාන්නෙට තම්මේතාවය කියනවා ඒකෙන් නිපං උපත්තේ උපන් තණ්හාවට තම්මේතාවය කියලා කියනවා ඒකෙන් නිපං උපන් මම ආයනේට මම මාගේ කියන කරේ තම්මේතාවය කියනවා. ඒක එන්න පුළුවන් එනවා. එහෙම නොවෙන්න වගේ බලාගන්න එක තමයි සත්පුරුෂ ගතිය. අතම්මේතං ඒව අන්තරං කරිත්වා ඒ එනේ එන ලාභෙදී එනේ එන භාවනා හරියනකොට එනේ එන කුසල ධර්ම පහළ වෙන හැම වෙලාවෙම නිහතමානීකම තණ්හාමාන දිට්ඨිය ඇති කරන්නේ නැතිවීම එතන එතනම පුරුදු කරමින් ඉදිරියට යනවා ඒක සත්පුරුෂ ධර්මයක්. ඉතින් ඒ නිසා ඉහළට යන්න යන භාවනාවේ ලොකු නිහතමානිකම ලොකු ඔලමල නැතිකම ලොකු යටහත් පහත් ගතිය නැත්නම් ලොකු ධර්ම ගෞරවයක් කියලා මේකට කියනවා. එහෙම නැති වුණොත් මේ ගුණේ පිහිටන්නේ නැහැ. එහෙම වුණොත් අර කටුසයි කරතරම් බැඳා වගේ නැත්නම් උණ ගහක මල් පිපුණා වගේ කේල් ගහක මල් පිපුණා වගේ තච්චසාර ගහක බටපඳුරක මල් පිපුණා වගේ ඒ පිපීමම භාවනා ජීවුණුවම නාස්ති පිංස හේතු වෙනවා. ඒකට ආශවට්ටානීය ධර්ම කියලා කියනවා. එනිසා බුදුරජාණන් වහන්සේ පැවිද්දන්ට උගන්වනවා. පැවිදි වෙච්ච කෙනෙක් තමන්ගේ ධ්‍යාන මාර්ගඵල එහෙම නැත්නම් උත්තරීමංශ ධර්ම කතා කරන තියා න ශුඤ්ඤාගාරේ අභිරමාමීති ඒවං අබින්නම් පච්චවේකී තබා. මම විවේක ස්ථානයකට ඉන්න කැමති කියලාවත් ආඩම්බර කතා කරන්න යන්න එපා. ඔයගොල්ලෝ ඉන්නේ හරි කලබල තැන් වල මම නන්නේ මම කැමති නෑ මම කලබල තැන් වලට මම කැමති විවේක ස්ථානකින්දයි කියලා ඒ තරමටවත් කියා බණ්ඩ හදනවනම් ඒක මහානකමේ පිහිටීමට බාධායි. යෝගාවචරකමට බාධායි. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ කලබල ජීවිතය ගත කරන අය තමයි අපට කණ්ඩ දෙන්නේ. එයාට තමයි අපිට බත් ටික දෙන්නේ, දාන ටික දෙන්නේ, එයාට තමයි සිවුරු පූජා කරන්නේ, එයාට තමයි අපිට සේනාසන පූජා කරන්නේ, එයාට තමයි අපිට බෙහෙත් පිළිකර පූජා කරන අපි එයාටන්නම කිව්වොත් උඹලා හරි සෞතු જાතිය උඹලම උදේ ඉඳලා හැන්දානකම් කරදරනවා, අපි නන්නේ, අපි ඉන්නේ විවේකයේ කියලා. ඒ බුදුහාමුදුරුවෝ හිතන සත්පුරුෂකම නැහැ. ඒක නිසා ඒ වගේ දේවල්, ඒ වගේ සියුම් දේවල් උපසම්පදා මාලකයේදීම අපට උගන්වන්නේ අපේ හිත ස්වභාවයෙන් අපිට හම්බෙච්ච හැම භව සම්පත්තියකම මගේ කරගෙන අනුන් හිලා දකින්න කතා කරනවා. ඒකෙන් අනුන්ගේ හිතැලෙන බව කතා කරන කෙනාට තේරෙන්නේ නැහැ. ඒක ස්වභාවිකයි. මොකද මට කවදාකවත් ඇතියක් නැහෙනේ තමයි මේ ලැබපු නම්බුව. මට ඇතියක් නැහැනේ මගේ තණ්හාව. මට ඇතිකමක් නැහැනේ මගේ මේ මම යකින් එක. ඉතින් ඒ නිසා අපිට හම්බෙන හැම කෙනෙක්ම දඩබීම කරගෙන මේ තණ්හාව තව ටිකක් වැඩි කරගන්න. මාන්නේ තව ටිකක් වැඩි කරගන්න මම යගේ කුඤ්ඤ තද කරගන්න අපි හම් වෙන හම් වෙන හැම සිද්ධියකදීම කටයුතු කරනකොට අනික් මනුස්සයෙ කොහොමදත් හිත ඇලෙනවා අමහට එයත් අඟ උස්සනවා එයත් මාන්නේ හදා ගන්න හදනවා මාවේ අල්ලගෙන එයත් මාන්නේ වඩා ගන්න හදනවා මාව දඩමීමක් කරගෙන එයාගේ මම ආයනේ හදන්නේ එතකොටත් අකුසල් ඒ නිසා අපි කටයුතු කරනවා නම් එහෙම මඤ්ඤණ නොකරන එහෙම නැත්නම් මාන්නකාරකම් තණ්හාමාන චිත්ත ඇති නොකරනද ඒ ජීවිතයේට ඒ සංකල්පන හදනකොටම හැදෙනකොටම පෙළ ගැහෙනකොටම නිවනේ සුන්දරත්වය තේරෙනවා. ඒක හරිම අමාරු ධර්මයක් අපි දන්නවා මේ නිවන් දකින්න පුළුවන් වෙන්නේ මේ මේ පින් කරපායට විතරයි කියලා අපි අර ඈතින් ඈතට තල්ලු කරන්න හැදුවට මේ හම්බෙන හැම ලාභේ සත්කාරදී එහෙම නැත්නම් මදේ මානෙකදී ධානයකදී මාර්ගඵලයකදී හැම තැනකදීම නිහතමානී වෙන්න උත්සාහ කරන මනුස්සයා තුළ කොහොමඩත් ඒ නිවන රසය තියෙනවා. එයා ඒකට ගන්න ඒ හැම චින්තනයක් තුළම හැම කල්පනාවක් තුළම හැම දෘෂ්ටියක් තුළම පේනවා මේ බුද්ධ ආදී උත්තරමනසල මොන තරම් සාන්තියක නිවන් දකින්න ඉස්සෙල්ලාම මං කිව්වේ දාර කිසాగෝතුමිය සිද්ධාර්ථ කුමාරයා යනකොටම කිව්වා නිබ්බුතාන උන සාමාතා නිබ්බුතාන හොන සාපිතා නිබ්බුතාන හොන සානාරි යස්සයන් ඊදීසෝපති අනේ මේ වගේ සැනසීච්ච පුතෙක් ඇති අම්මා කොච්චර සැනසෙනවද මේ වගේ පුතෙක් ඇති තාත්තා කොච්චර සැනසෙනවද කොච්චර මේවැනි පතියෙක් ඇති යුවතිය කොච්චර සැනසෙනවද කියලා එතන බලනකොට පේනවා අඟ උස්සන ගතියක් නැහැ සියලු සම්පත්‍ති තියෙනවා කුමාර සම්පත්‍ති තියෙනවා රජ වෙන්න පුළුවන් හැම දේ ලක්ෂණයක්ම තියෙනවා කද්දාකවත් නැතනම් යම් දිටි ඇති කරගන්න ඉතින් මේක තියෙන මෙතන තියෙන මේ යුද්ධේ මෙතන මේ අපි කරන්න උත්සාහ කරන ගමන් ලෝකෙට දෙන්න හදන පණිවිඩේ බොක්කෙම්ම එන්න ඕන. කවුරක්වත් ඇවිල්ලා මේ මෙහෙම කරපන් කිව්වට එහෙම මේ අඟුරු කිරෙන් හේදුවට කවදාක සුදු වෙන්නේ නැහැ. ඒ කල්පනා කරගන්න ඕන මම මේ කරන වචනෙන් මම මේ කරන ක්‍රියාවෙන් මම මේ කරන හිතවිල්ලෙන් අනුකෙක් තඩමීමා කරගෙන මම මුදුන වෙන්න හදනවා. මම පැහිය වෙන්න හදනවා. මම කැපිපේන්න හදනවනම් අපි ගොඩාක් වෙලාවට දෙමව්පියෝ තමන් පැහැය වෙන්න හදන්නේ දරුවන්ගේ දරුවන් දඩබීම කරගෙන. ගුරුවරු තමන්ගේ ශිෂ්‍යයෝ දඩබීම කරගෙන. වෛද්‍යවරු තමන්ගේ ලෙඩු දඩබීම කරගෙන. නීතිඥයෝ ඒ තමන් ළඟට එන ඉදන්නඩුකාරයෝ දඩබීම කරගෙන. රජ්ජුරෝ රටවැසියෝ දඩබීම කරගෙන. අපි හරි කැමැති රජ වෙන්න. මුද විශාල පිරිසක් ඉන්නවා දඩබීම කරන මම අයියා වෙන්න පුළුවන්. පැయ్య වෙන්න පුළුවන්. නමුත් කෙලිම අපායි. කතා දෙකක් නැහැ. හයි ලෙවල් එකකින්ම යන්න පුළුවන් අපායට. ඔය හැම දඩමීම කරගන්න වැඩකදීම නමුත් බුදුහාමුදුරු තුන් ලෝකයකට අග්‍ර වුණා. සක්විති රජකමටත් එහා සක්විති රජකම සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් සෝවන් මාර්ගවලදී තුන් ලෝකෙටම අග්‍ර වුණාට පුණ්ණාදාසී ළඟට ගියත් ඒ දාසිගේ අවශ්‍යතාවය නිෂ්ඨ කරනවා මිසක්කා බුදුරැස් විහිදවන්න උඩින් යන්න කදාකවත් නැහැ. ඉතින් ඒකත් එක්ක බලනකොට බුද්ධ ආගමත් අපි එක එක කරන වැඩි දෙක සංසන්දනය කරලා බලනකොට අපි බුද්ධ ආගම් උනායි කියලා වැඩි ලාභයක් නැහැ. මොකද පටලවලානේ තියෙන්නේ. එක විදිහකට පටලවලා තියෙන්නේ. කතෝලික උනායි බුද්ධ ආගම උනායි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම නැවත නැවතත් මතක කරන කොච්චර පටලවිලා තිබ්බත් මේ පැටලුම ලියන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් සසඳහන් කරන මේ පැටලුම ලියන්න පුළුවන්. ඒ නිසා දැන්වත් අඩු ගන්න පටලවා ගන්න එක පොඩ්ඩක් තේරුම් අරගෙන ඒ ගුණයි කරත්තේ විගුණලා ඒ කොන්තරත් බිස්නස් එක අයින් කරලා දැන්වත් අඩු ගානේ අනන් නැතුව බේරන පැත්තට යන්න කියන නිවන් දකින්න ඕනේ නැහැ. ඒ මනසකේ ඇති වෙන වෙනස පුරා කුඹයටත් තේරෙනවා. ගහකොළටත් තේරෙනවා. Tamanටම තේරෙනවා මොකද ඒක ලේසි නෑ. මොකද සා කල්ලියම් අපි තණ්හාමාන දිට්ඨිය ඇති කරන බදාගත් තණ්හාමාන දිට්ඨිය යන ගමන් ඒ පුරුද්ද යන ගමන් ඒ කටයුතුත් එකවර මත කරන්න බෑනේ. ඒ කටයුතු කරන ගමන් මේ තණ්හා මාන දිට්ඨිය ඇති නොවිනා තාලයකට කටයුතු කරන්න හදනකොට මුලින්ම ගොබේටම බහගන්න බෑ. මදේටම යන්න බෑ. තීරුම් අරගන්න එකයි තියෙන්නේ මම මේ දෙකල් කර දෙේ මොකද්ද? මට රට්ටු කියන්නේ මොකද්ද? අම්මා අප්පලා කියන්නේ මොකද්ද? පන්ති කාමරවලට යන ගුරුවරු කියන්නේ මොකද්ද? මගෙන් ওই ලොක්කෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ සන්තෝෂ වුණොත් මං කොහෙද යන්නේ? ඒ ඔක්කොම සන්තෝෂ වලට මං අපායි. අනිවාර්යයෙන්ම. නමුත් ඒගොල්ලෝ තලා ඔබ නැතුව ඒගොල්ලන්ගේ මතිමතාන්තර එහෙම තියාගෙන මම කකුල කකුල දෙක උඩ තියාන ඔළුව පල්ලේ හැර තියාන කෙලිම අපායට නොවැටෙන්න කටයුතු කරනවා කියනකොට දැන් අපායේ ඉන්නවා වගේ හිතාන සංවේගය පිටව ගන්නවා. දැන් මම ඉන්නේ අපායේ. නමුත් මට ගොඩ එන්න අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන් මට ඒ සමාජිකත්වයේ අරගෙන සුවසේ අපායට යන්න පුළුවන් මරණයදී. සුවසේ යන්න පුළුවන්. මොකද ඒක දැනටත් සාතිකයි. ආන්න මේ විදිහට කටයුතු කරනකොට කවදාකවත් හිතන්න එපා. පටන් ගන්නකොටම ওই සමීකර පිරිසිදුව එහෙම අංග සම්පූර්ණකම ලබන්න බෑ. ඒක ටික ටික ටික ටික සුද්ධ කරන්න ඒක හරි ලස්සනට මේ අපි මේ බැහැගෙන ඉන්න ශේස්ත්‍රේ නැත්නම් මේ ධාන කතාවේ පෙන්නනවා. අපි ඊයේ මතක් කරගත්ත විදිහට ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ වැදගත් තැනක් තමයි මේ නීවරණ ධර්ම ටික එනනම් පරිඋත්ථාන ධර්ම හිතේ පැන නැගිලා නිතරම ගොජතෙන මේ ධර්ම වෙනුවට ධානාංග ටික පහල කර ගැනීම. ඉතින් ඊයේ කියපු එකම නැවත දැන ගැනීමට මතක් කිරීමක් වශයෙන් කියනවනම් හිතේ නිතරම පැන නගින මේ කාමච්ඡන්දේ විවිධ අරමුණු රසයන් දිගේ දුවන ගතිය, විවිධ වර්ණ සහ සටහන් බලන්න හිත කැමැති ගතිය විවිධ ශබ්ද නාද රට අහන්න කනේ තියෙන කැමැත්ත, විවිධ ගඳ වර්ග බලන්න නහයේ තියෙන කැමැත්ත, විවිධ රසමස උලසිකේ දුවන දිවේ කැමැත්ත සහ විවිධ සැප පහසුකම්. සුඛෝපභෝගී යාන වාහන ඉදුම් හිටුම් ඇඳුම් ඇඳ කුටුමෙට්ට පිළිවන් වෙන කයේ තියෙන ආශාව දිහා දැනගෙන මෙවුව මේ විවිධාකාර දේවල් වලින් සැප සොයන ගතිය ඇති වෙලා මැරිච්ච එකෙක් මුළු මානව ඉතිහාසෙම නැහැ. මට හැම එකම අමුඩේ තද කරගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් තටමන්නේ පුළුවන් කියලා හිතාන. අනිකටට බැන්නොත් මට පුළුවන්. නැත්තම් මට බැන්න මගේ දරුවන්ට මං අරන් දෙනවා. එතන මගේ ජාතියට මං අරන් දෙනවා. එනතම් මගේ ගෙදෙට්ට මං කියනවා කියලා පුදුමාකාර දැඟලිල්ලක් දඟලනවා. ඉතින් හති පිට මැරලා යනවා. ඒ වෙනුවට මේ විවිධාකාර දේවල් හොයනවට ප්‍රයෝජනීය සලකලා අවශ්‍ය අඩුම ටිකට අපි අර පිරිමැසුන් දායක වුණොත් අපිට වෙලාවක් හම්බ වෙනවා. අපිට ආධ්‍යාත්මික කරන්න විවේකයක් හම්බ වෙනවා. අපිට උදේකලාවක් හම්බ වෙනවා. එහෙම නැතුව මේ ඔක්කොම බදාගන්න රටාලන්න දැඟලුවොත් වෙන්නේ විවිධාකාර අරමුදුකේ නටන එක. ඒකට අපිට ඉඳගෙන ඉන්න වෙලාවක් නැහැ. කය ගැන බලන්න වෙලාවක් නැහැ. ආශ්වාස ප්‍රශ්වාසය බලන්න වෙලාවක් නැහැ. මොකද ඒ තරම් යුතුයකම්. හොඳට මතක තියාගන්න අපි ඔය යුතුයකම් ඉෂ්ට කරන අපේ අනික් පාර්ශවයේ ඉන්නවනේ උන් කවදාකවත් මගේ සුභසිද්ධිය බලන්නේ එහෙම එහෙම ලෝකයක් නෙවෙයි මේක. ඒගොල්ලෝ පුළුවන් තරම් කඩාවැන්න ගන්න හදනවා මිසක්කා කවදාකවත් ඒ කිසිම කෙනෙකුට අපේ සුභසිද්ධිය දෙන්නත් බෑ දෙන්නෙත් නෑ. දෙනවනම් දෙන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. ඔය අපි දරුවෝ කියලා හදනවා නෑ දෑයෝ කියලා හදනවා හිතවත්තු කියලා හදනවා විශ්වාසවන්තයෝ කියලා හදනවා නෑ මිත්‍රයෝ කියලා හදනවා ඔය එක එකක්වත් නෑ. කාර්ය කරන තුරු කාගෙත් රැවටිලා මාරුව බර බලා දේයට කැළඹිල්ල. සූර්ය උදා වෙන තෙක් පිනිබෑවිල්ල. ඔක අපිට තේරෙන්නේ මරණ මොහොතේ. එතකොට ඉතින් සෝරි. ඒතර වැඩි පමයි. දැම්ම කල්පනා කරලා බැලුවොත් මේ මිනිස්සුන් දැස්සලකගෙන මගේ තැහ කන දිවනාසි ඔක්කොම සම්පූර්ණ කරන මේක පුළුවන් කරනවා කියලා හිතනවනම් ඇයිදල් කුඩේකට වතුර පුරවලා සාර්ථකත්වය ලබයි. ඉබ්බෙකින් පියාට බලාපොරොත්තුලා සාර්ථකත්වය ලබයි. ඒ නිසා ඒක යම් ප්‍රමාණයකට අඩු කරලා භාවනා කරන්න කිව්වොත් අපි එක චිත්තක්ෂණයක් හරි ආස්වාස් ප්‍රසවාසයේ පැවැත්වීම ඒ චිත්තක්ෂණේ දිගින් දිගට පැවැත්වීමට අපි කියනවා ඒකාග්‍ර කරනවා ඒකෝදි වෙනවායි කියන. අපි දවල් අතර මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට එක්කෙනෙක් උත්සාහ කළා තිබුණා ඒ ආස්වාස් ප්‍රසවාස කරනකොට නාසිකාග්‍රේ ඉඳලා නහය ඇතුළට ගිහිලා උගුරට ඇවිල්ලා පපුවට ඇවිල්ලා ඒ වේදනාව විඳීම පිම්බීම දැනෙන ගතිය පල්ලෙහාට යනවා. ඊට පස්සේ ආය පෙනහළු පත්ලෙන් පටන් ගන්න මේ වේගය අන්තිමට නාසිකාග්‍රේ වාතයට මුසු වෙලා යනවායි කියලා උදේට ආනාපානේ බලන ගමනුත් හිත ඇවිදින්න ඉඩ තියෙනවා. හිත තාම රෝන්ද යන්න ඉඩ තියෙනවා. ඒකට ඒක ඒකාග්‍ර වුණයි කියන්නේ. එතකොට කියන්නේ හිත අරමුණත් එක්ක යාළු වෙලා තියෙනවා නමුත් හිත දුවනවා තාම දුවතු වෙන ඉතින් යාට උත්සාහ කරන්න වෙනවා. හොඳයි මේ පෙරහැර යන හැටි බැලුවට කමන්නේ කොතන ඉඳගෙන බැලුවොත්ද හුඟක් විස්තර බලන්න පුළුවන් වෙන්නේ කියලා අපිට එක තැනක් කර්මස්ථානයක් වැඩපිටිපොලක් තෝරගන්න වෙනවා. ඉතින් හුඟ වෙලාවට නාසිකාග්‍රේ උත්තර රොට්ටේ කියලා අපේ ආචාර්යවරු පෙන්වන්න උත්සාහ කළා තිනවා නාසිකාග්‍රේ උඩුතොලේ කියන එක. එහෙම වෙන්න ඕනේ නැහැ. නමුත් ඒ උපමාවක් දෙන්නේ. ඉතින් අපි හිතමු එතනම තියාගෙන ආනපාන දිගට බලන්න පුළුවන්. එතකොට ටික වේලාවක් යනකොට ඒකේ මුලමදාග වශයෙන් බලන්න පුළුවන්. ආශ්‍රද ප්‍රසවාස වෙනස බලන්න පුළුවන් කියනවනේ. ඒ කියන්නේ දිගටම හිත නන්නත්තර වෙලා කාමච්ඡන්දට යන වෙනකොට ඒකෝදි භාවේ එනවා. ඒකට සමාධි කියලා කියනවා. සමතය කියලා කියනවා. ඒකාග්‍රතාවය කියලා කියනවා. එහෙම නැත්නම් මේ 52 චිත්තක්ෂණ පුවක්කිට ගලේ වගේ නන්නත්තර වෙලා තියෙනවා. මේ ඔක්කොම 52ම එක පැත්තට ගමන් කරන වෙලාවට අපි කියනවා ඒකෝදි භාවය කියලා. නැත්නම් සමතේකටපත් වෙලයි කියලා. සභාවක එක එක නයි එක එක තැන්වල කතා කරන්න පටන් අරගත්තොත් සභාපතිට බෑනේ සභාවක් මෙහෙවන්නේ. ඉතින් අපි සභා ගෞරවයෙන් කියනවා එක්කෙනෙක් කතා කරනකොට අනික කතා කරන්න එපා. ඔතේ එහෙම සභා නැහැ නේ ලෝකේ. හැම වෙලාවෙම මේ මේ සභාව මූලාසනය කතා කරද්දී අතන කුතු කුතු ගන්නවා මෙතන කුතු කුතු ගන්නවා ඒකට විරුද්ධ වෙනවා මේකට පක්ෂ වෙනවා. ඉතින් සභාවේ නෑ ඒක සමතයක්. ඒ වාගේ තමයි අපේ චිත්තක්ෂණ නන්නතරයි. එකක් එකක් ගැන හිතනකොට තව කෙනෙක් තව එකක් හිත හිතනවා. මේ ඔක්කොම එක තැනට යමුණයි කියලා හිතන්න ඒකට කියනවා සමතයකටපත් උනායි. ඒ සභාව සමතයකටපත් උනා. කලාතුරකින් වෙන්නේ. එහෙම වෙනවනම් නන්නතර අරමුණ දිගේ යන කාමච්ඡන්දේ නෑ. ඒ වගේම යම් වෙලාවක හෝ භාවනා ඉදගෙන ඉන්න වේදනාව දැනෙනවා, සද්ද ඇහෙනවා, හිත පිට යනවා නේද වෙන තරහ එනවනේ. අනි තරහ එද්දි මෙහෙම කියෝ නිදර්ශනයක් වශයෙන් අපිට විනාඩි 30ක් 40ක් කියලා භාවනාවේ වාඩි වෙලා ඉඳලා ඕන්න එතකොට හිතවිල්ලක් ඇවිල්ලා කරදර කරනවා. කරදර කරන හිතවිල්ල එහාට යනකොටම දකුණු කකුලේ වේදනාවක් තියෙනවා. ඒ වගේම නාසිකාග්‍රේ ආශ්වාස ප්‍රශ්වාසයත් තියෙනවා. ඉතින් අර වේදනාව වෙනකොට මේකේ නැහැ. වේදනාව යනකොට මෙහෙන් මේ හිතවිල්ල යනකොට වේදනාවක් නැහැ. වේදනාව තියෙනකොට හිතවිල්ල නැහැ. ඉතින් යම් වෙලාවක වේදනාවක් නැති වුණා ධනිය අමාරුව දැනෙනවා. එන්නේ එන්න පුපුරු ගහනවා. ඉඳලා ආනාපානෙත් යනවා. ඉතින් මේ කෙනාට ද්වේෂයක් පහළ වෙනවා සාමාන්‍යයෙන්. අනේ මේ ධනිය වේදනාවක් නැත්තම් මේක නොදකින් ඒක නොපතන් කියලා වේදනාවක් හැදීමක් එනවා. ඉතින් එතකොට යා ඉන්නේ කටුකොහලක. හරි වේදනාවක් කියන්නේ මොකද මේ ආනාපාන මේ පැත්තෙන් තියෙනවා දකුණු කකුල වේදනයි. නමුත් මේ කෙනාට කල්පනා වෙනවනම් දකුණු කකුල තිබ්බත් නාසිකාග්‍රය තිබ්බත් සතිය පිහිටවල තියෙන කයේ තමයි මේ දැනෙන්නේ. දැන් හිත තියෙන්නේ කයේ. ඒක නිසා දැන් මෙතෙක් කරපු භාවන අහක ගිහිල්ලා නැහැ. කයේ දැනන දේ මනාප දෙයක් නෙවෙයි. ප්‍රනීත දෙයක් නෙවෙයි. දුක් වේදනාවක් උනට කය ඇතුළේනේ හිත තියෙන්නේ. එතකොට පුංචි ප්‍රමෝදයක් එනවනම් මම මේක උත්සාහ කරපු නිසා කයේ තියෙන වේදනාව දැනනවා නැති උනට ආනාපානට යනවා මේ දෙකම නැති උනොත් හිතවිලි වලට යනවා එතකොට පිට දැන් එහෙම නෙවෙයි කය ඇතුලේ තියෙන කියලා අර දුක් වේදනාව තියෙද්දි මධ්‍යස්ත ආනාපාන දැනෙද්දි පුංචි සතුටක් ඇති කරගන්න තරම් යෝනිසමනස්කාරයක් තියෙනවා මේ සතිය නිසයි මට මේ කය ඇතුලේ දේවල් දැනෙන්නේ කියලා මේකට බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන ප්‍රමෝදය කියලා වචනය ප්‍රමෝදය කියන්නේ තරුණ ප්‍රීතිය නන්දිය කියන වචනේත් මේකට පාවිච්චි කරනවා. මේක ටික වෙලාවක් ආශ්‍රය කරන්න ගියාම පේනවා මේ වේදනාව හිතන තරම් අමාරු නෑ. ඒක තිබුණට නිකන් කරට කිනිතුල්ලෙක් ගියා වගේ දැනුණට දරන්න පුළුවන්. අර ප්‍රමෝදයත් එක්ක දරනකොට සතුටක් ඇති වෙනවා. මම මේ අම්මා අප්පා දීප එකක් නෙවෙයි මේ භාවනා කරලා ගත්ත එකක්. කයේ හිත තියෙන්නේ කියලා ආනේ ප්‍රමෝදය ගන්න පටන් අරගත්තොත් ද්වේෂයට මේ වේදනාව නොදකින්නකොතන් කියන එක වෙනුවට වේදනාව වෙලා කපන හැටි, පුච්චන හැටි, අනින හැටි, තද කරන හැටි බලහන් ඉන්නකොට පේනවා අල්ලපු gedර එකක් වගේ. Tamange වේදනාවක් නෙවෙයි අල්ලපු gedර වේදනාවක් අතර වේදනාව දිහා තිබුණු තද උත්සන්නාසන ගතිය වෙනුවට ඒකේ තියෙන තද ගතිය, පුච්චන ගතිය, අඹරන ගතිය, දවන ගතිය, තවන ගතිය එනනම් තද බව, පුච්චන බව, පුච්චන ස්වභාව ආයතකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේ ධාතු ගුණ වගේක් යන්නේ මම මේකටමයි කකුල වේදනාව කියන වෙනකොට මේක වේදනා ස්වභාව බලන්න ගත්තොත් ඒ යකා කියන තරම් කළු පාට නැහැ. ඒකට ප්‍රමෝදයක් එනවා. ඒ නිසා අර ද්වේෂය නිසා වේදනාව නොදකින්න පතන් කියපේකන ප්‍රමෝදයෙන් බැලුවොත් ද්වේෂය පැත්තකට ගිහිලා විශාල ධර්මයක් එනවා. ඒකට ගුරු පඬිස්වාංශ කියන්නේ මේක ධර්ම ඕජාව ඉන්න පටන් ගන්නවා. ධර්ම රසය ඉන්න පටන් ගන්නවා වෙනද නොදකින්න පටන් කියන වේදනාව පුදුමාකාර නිකන් පින්න පූල් ගෙඩියක් ගන්නවා වගේ. හොඳ ගාහට ඉති පැපල් peer ගෙඩියක් ගන්නවා වගේ කටස් කටස් කටස් කටස් කාලා අර වේදනාව හපනකොට ද්වේෂය ආවනම් ප්‍රමෝදේනේ ප්‍රමෝදය ආවනම් ද්වේෂේනේ ඒක නිසා අපි මේ වෙනදා එන දුකකටම සතිය හරහා බලනවා. හැකි සංඥාවෙන් බලනවා. ප්‍රමෝදය හරහා බලනවා. එදාට තේරෙන පටන් අර ගන්නවා අපි මේක ඇඹුල් කරලා ඕනනම් කන්නත් පුළුවන් වෙන පැණිදහ කරලා කන්නත් පුළුවන් ඒකට තියෙන තමන් ඒක දක්වන ආකල්පේ විතරයි. හැබැයි මේ දෙල්ලම කරන්න පුළුවන් ඉන්නේ පුංචි වේදනත් එක්ක. තද බල වේදනත් එක්ක අමාරුයි. නමුත් පුංචි වේදනාවක් හරි මේ මිහිරියාව ගන්න පටන් අරගත්තොත් ඒක කියන්නේ පැමිණි දුක් පැණි රහයි කියන එක තමයි. වෙත පැමිණිච්ච දුක පැණි රහට බලන. එතකොට ද්වේෂයෙන් තියෙන කොල කෙලවරෙන් ප්‍රමෝදයක් හෝ ප්‍රීතියක් එනවා. මේ දෙක ප්‍රතිපක්ෂ ධර්ම දෙකක්. ද්වේෂයවණං නීවරණයක් ප්‍රමෝදයවණ ධානාංගයක්. ප්‍රීතියවණ. ඒ වගේම තමයි තීන මිදේ. නිදිමත එනවා සමහරට දන්නේම නැහැ එක්ක ගොරවන්න පටන් අර ගන්නවා එක්ක බෙල්ල අමාරුවක් වෙනවා මොකක් හරි වෙනවා වෙනකොට එයා ලෑස්තිලා තීන මිද්දේ කිට්ටුවට එනකොට නිදිමතයි නිදිමතයි නිදිමතයි කියලා මෙනෙහි කරන්න ගත්තොත් ඒ මෙනෙහි කිරීම නිසා නිදිමත පොඩ්ඩකට තල්ලු වෙනවා මෙනෙහි කරපු නතර කරපු ගමන් ආයෙ එනවා වහයලා ගන්න ආයෙ මෙනෙහි කරන ඕමම කර කර ඉන්නකොට දෙතුන් සැරයකින් සමහරට නිදිමත පැත්තකට බැහැනවා සමහරට මෙනෙහි කිරීම පැත්තකට නිදිමත එනවා ඉතින් මේ දෙකම අපිට අදාළ දෙකක්. කැමැති එකක් ගන්න පුළුවන්. වෙනේ කිරීම බහුල කෙරුවොත් නිදිමත නැති වෙනවා. නිදිමත බහුල කෙරුවොත් වෙනේ කිරීම කෙරෙන්නේ නැහැ. ඉතින් මේ එකක් ධානාංගයක් එකක් නීවරණයක්. ඉතින් භාවනා කරගෙන කරගෙන යනට යෝගාවචරයට පේනවා නිදිමත කොයි වෙලාවෙත් තියෙනවා. කිසි වෙලාවක නැත්තේ නෑ. මෙනේ කිරීම නැතර කරලා ඇඳට හේතු වෙච්ච ගමන් නිදිමත එනවා. එළඹිලා පෙළඹිලා අරමුණත් එක්ක උරුට්ට වෙලා ඉන්න තාක්කල් නිදිමතක් එන්නේ නෑ. මේ විදිහට මේ දෙවන්නේකින් අහන්න දෙයක් නෑ මේක කඩෙන් ගන්න සුපර් මාකට් එකකින් ගේන්න දෙයක් නෑ මේක පෙර පාරමිතා වලින් ගන්න දෙයක් නෑ මේක සීහෙතුක ප්‍රත්‍යන්දයෙන් ගන්න දෙයක් නෑ මේක මේ මොහොතෙමයි තුංගව දෙනෙක් හිටන්නේ එහෙම නෑ මේ නිදා ගන්න જાතියක් ඉන්න ලෝකේ මම නිදා ගන්න જાතිය මම කාලා කන්නේ මට නම් බෑ නිින්දෙන් ගොඩ එන්න කියලා ඉතින් බෑ ඒකට බෑ තමයි නෑ නෑ මමත් ප්‍රබුද්ධ જાතිය බුදුහමරන් ගෝලයේ ඒ නිසා මමත් උත්සාහ කරනවා මෙනෙහි කරන්න කියලා ගත්තොත් දවසක තේරෙන පටන් ගන්නවා කිට්ටු වෙනකොටම නිදිමත කිට්ටු වෙනකොට මෙනෙහි කිරීම පටන් ගත්තාම නියපොත්තෙන් කරන වෙලාව නියපොත්තෙන් කරන්න පුළුවන් වෙලාවදී ඕන තේරෙන පටන් ගන්නවා මෙනෙහි කිරීම කියන එක මානසිකාරය කියන එක හරියටම එල්ලෙට හිත යොමු කරනවා කියන එක හරියට ටෝච් එක මූණට ඇල්ලුවා වගේ අල්ලපුවයි කියපු ගමන් නිදිමතට ඉන්න බෑ ඒක හරියටම එනකොටම ඒ ඒකට අදාළ උපක්‍රමය ප්‍රතිනිධිය කියලා කියනවා මේකට ආයුර්වේදයේ ආවල් ලෙඩේ විෂ එනකොට මේකට ප්‍රතිනිධිය දීපු ගමන් විෂ කපනවා නයි විෂ නම් මේක දෙන්න ඕන පොළොන් විෂ නම් මේක දෙන්න ඕන ආන්න එක දීපු ගමන් ඒ ලෙඩේ නැති වෙනවා ඒ වගේම තමයි උද්දච්ච කුක්කුච්ච එහාට මෙහාට හිත දුවන ගතිය සැක කරන ගතියට තමන් අරමුණේ පහළ වෙන සුඛය ආස්වාදේ හොඳට ගෙවෙනකොට ප්‍රශ්වාසයේ ගෙවෙනකොට අන්තිමට ගෙවෙනකම් බලා ඉන්නකොට තේරෙනවා මේ හුලම් පොදේ තියෙනවා සියලුම සැප. හුලම් පොදේ තියෙනවා සියලුම සැප සර්වචන්සේ සඳහන් කරන්නේ ආනාපාන සති සමාධි පික්කවේ භාවිතා බහුලීකත සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච uppන් uppන්නේ පාපකේ අකුසල ධම්මේ අන්තරදහා වේති භූප සමේ මහනි වඩල්ලද භාවිත කරනද මේ ආනාපානය සන්තයි ශාන්තයි ආශාස ගිවිගෙන යනකොට අර විශාල කුණාටුවක් අයින් වේගෙන යනකොට වගේ Tamanට විශාල ගෙරවුමක් වැස්සකට පස්සේ ආපු කුණාටුවක් ගෙවිගෙන යනවා වගේ Tamanට තේනවා ශාන්තයි ප්‍රණීතයි මිහිරි ජීවන එක මිහිරි සන්තෝෂයෝ පණිචෝ අසේචන කෝච ඒකට පිටි මොනවත් මාත්‍යක් දාන්න ඕනේ කිසිම කෙනෙකුට කියන්න බෑ මට මේ භාවනා කරන්න හුස්ම නැහැ කියලා ඉපදිච්ච හැම එකකටම හම්බෙන දෙයක් තමයි හුස්ම. ඉතින් මේක හිටගෙන හිටියත් හුස්ම ගන්නවා, ඉඳගෙන හිටියත් හුස්ම ගන්නවා, නිදාගෙන හිටියත් හුස්ම ගන්නවා. ඒ ගෙවෙන හුස්ම දිහා බලන්න පුරුදු කරාට පස්සේ මං හිටගෙන ඉන්න සමට භාවනා කරන්න බෑ. බඩේ පොක්කේ බබෙක් ඉන්නවයි කියලා මට භාවනා කරන්න බෑ. මහත්ය පිටරට ගියයි කියලා මට භාවනා කරන්න බෑ කතාවක් නෑ නේ. මොකද කොයි එකක තිබ්බ හුස්ම ගන්නවනේ. අර ගෙවෙන හුස්ම දිහා පොඩ්ඩක් බලන්න පටන් අරගත්තට පස්සේ ඒ සුඛය පුරුදු කරගත්ත පස්සේ නොමිලේ ලැබෙන සුඛය එයාට ඒ අතීත නාගතයට දුවන හිතක් එන්නේ නැහැ. මේ වර්තමානයේ මේ තියෙන එක සැපය දන්නේ නැත්නම් තමයි අනාගතයක් හදන්න ඕනේ. අතීතය ගැන පශ්චාත්තාප වෙන්නේ. හුස්ම හිතත් එනවා. එනේන හුස්ම මම මේ සැපේ ලබන්න දන්නවනම් වෙන ස්වර්ගයක් කොමටද? මෙතනදීම අතීත අනාගත අතහැරෙනවා. ඒ වගේම මේ ਵਿਚාරය මේ ආස්වාසි මේ ප්‍රස්වාසි කියලා වෙන් කරගන්න පුළුවන් නම් මේ ආස්වාසි මේ මුල මේ මැද මේ අග කියලා නිසක බව එනවනම් සැකයක් එන්නේ. ඒ නිසා මේ ධානාංග පහ සහ ඒ නීවරණ ධර්ම පහ තේරුම් ගත්තොත් මේක ගානක් හොඳට කියවලා බලලා තේරුම් ගන්නවා වගේ තේරුම් ගත්ත පමණින්ම නීවරණගේ බල බිඳිලා ධානාංග බල වැඩි වෙනවා. එදාට කියනවා විතක්ක ਵਿਚාර සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. යාට තේරෙනවා දැන් මේ කාමච්ඡන්දේ මේ එලිපත්තේ එළියේ ඉන්නවා. ද්වේෂයත් එතෙන්ට වෙලා ඉන්නවා. නිදිමතත් දොරට තට්ටු කර කර ඉන්නවා ගෙටේ එන්න. සැකෙත් තියෙනවා. අතීතනාගත හිතිවිලිත් තියෙනවා. නමුත් අපය ලබ්බේතෝ විලි කරනවා වගේ යා බලහිනවා මේ විතක්ක ਵਿਚාර පීති සුඛ නැත්තම් මේ කොයි එක්කෙනෙක් හරි ගෙටේනවා. ඒ නිසා මෙනේ කරමින් ආශ්වාස ප්‍රශ්වාසයේ විස්තර බලමින් ඒක පිළිබඳ ප්‍රමෝද හිතක් ඇති කරගෙන ප්‍රශ්වාසයේ ගෙවෙන කොහොඳට බලාන මෙනෙහි කරමින් ඉන්නවනම් අර ටික පොඩ්ඩක් අන්තරේ මතුරනකම් ප්‍රේතියෝ ටික යක්ෂෝ ටික අයින් වුණා වගේ නිවරණ වල අයින් වෙන එකට කියන උපචාර සමාධිය කියලා. ඊට පස්සේ මේ පෙරේතෝ ටික වේලාවකට මේ භූතයෝ ටික වේලාවකට මේ යක්ෂෝ ටික වේලාවකට සීමාවෙන් එළියට පැනලා ඇතුළේ පිරිසුදු වෙච්ච වෙලාවට ඒක අර්පණ සමාධිය කියලා කියනවා. දිත්‍තිහාට බැස ගැනීමක් කියලා කියනවා. නැත්තම් ආනාපාන නිමිත්තට අපිලාපන ලක්ෂණ නෙවෙයි. පිලාපන ගතිය නෙවෙයි. අරමුණට බැසගත්තා වගේ කටුමැටි පිටියකට මඩ රිත්තක් ගැහුවා වගේ යකඩයකට කාන්දමක් තිබ්බා වගේ අල්ලලා හිටිනවා. එතකොට තේරෙනවා මෙච්චර නන්නතර විචිත දැන් මේ කාන්දමට අල්ලපු ඉදි කට්ටක් වගේ අල්ලලා හිටිනවා. ඒ වෙලාවේදී මේ ධානයකින් අඩේ මට විතරයි ධානයක් හම්බුනේ අල්ලව ගෙදර කට්ටියට නෑනේ. ළඟ ඉන්න එකනට නෑ කියලා මඤ්ඤණා කරන්න ගත්තොත් මොකද වෙන්නේ? ඒකෙම කඩාන වැටලා ගේ වීදුරු ගේකට ගල් ගැහුවා වගේ කල් මඤ්ඤණා කරන යනකොටම ධානය ඉවරයි. ඒකට ආඩම්බර නොවි මේක බුදුහාමුදුරන්ගේ ප්‍රතිපදාවනේ සම්බෙච්ච දෙයක්. මගේ පදම හරි කියන නිසා එකලසති හරි ගියස ගමම නිහතමානී මේ ලැබිච්ච ධානය රැක ගන්න ඕනෑ කියලා කියනවනම් කියන්න පුළුවන් මෙහෙම උපයනවට වැඩිය අමාරුයි රකින්න එක. උත්හන සම්පත්තියට වැඩිය අමාරුයි ආරක්ක සම්පදාව. උදාහරණයක් වශයෙන් කියනවා අද එක මිනිසෙකේ පුද්ගලික ආදායම අපේ අම්මලා තාත්තලා හිටියට වඩා බොහෝම වැඩි. ඒත් එක එක්ක පියදම් කරන්න හැටි දන්නේ නැහැ. අපි කල්බදු ක්‍රමයට වියදම් කරලා ඉවරයි. සල්ලි හම්බ වෙනකොට ඊට කලින් වියදම් කරලා ඉවරයි. මොන සැප වින්දත් ඒක කඹරනවනේ. අවුරුදු ගානකට කැඹරලා. ওই කොළඹ ඉන්න උසස් කට්ටිය විශාල ණය ගණන් වල ජීවත් වෙන හැබැයි ලෝකේ තියෙන හොඳම කාර් එකේ යනවා. හොඳම ක්ලබ් එකට යනවා. පිස්සු ගෙන්න හැබැයි අනුන්ගේ සල්ලි වලින්. ඒ කියන්නේ උපයන්න දැනගත්තට වියදම් කරන්න දන්නේ නැහැ. අද ලාංකිකයා අමනයි. අද ලාංකිකයා මේ මෝහපෑමක් කරන්නේ. වීදම් කරන්නේ ශරීරයට හානි වෙන දේවල් වල. නැත්නම් මේ හම්බෙන ටිකෙන් නම් මේ ටික ගොඩාක් වැඩ කරත. ඒ වගේ තමයි ධානයක් වුණත් හම්බ කරන්න පුළුවන් රකින්න දන්නේ නැහැ. පෙට්‍රල් ටිකක් උපයාගත්තට පීරිසක් උඩ තිබ්බට පෙට්‍රල් හිටින්නේ නැහැ කොහොලකට ගහගෙන එනවා. ඊතර ටිකක් බොහොම මාරුවෙන් වෙන් කරගත්තට පීරිසක තියලා හරියන්නේ නැහැ. ඒක කටපුංචි බෝඩියකට දාලා වහන්න ඕන. ඉතින් අද අපිට තියෙන උපේනවා කිලෝරක් නැතුව උපේනවා. එක් එකටවත් නැහැ. එක් එකටවත් නැහැ. ඒකේ අරබින සඳායක ඉපදිල්ලක්. ඒ අතින් බලන්න අපේ අම්මලා තාත්තලා PhD හතරක් පහක් දෙන්න තරම් වටිනවා. කවදාකවත් නැහැනේ මොනම දෙයක්වත් විශ්ි කරන්නේ. මේක අරසා කරලා ඒ වගේ තමයි මේ ධානයක් උපයාගත්තට කටමැත දොඩවන්න ගිය මිනිහට කටමැත දොඩවන්න ගිය ගෑණිට ඒකේ වගක් හිටින්නේ නැහැ. පච පච ගන්න ගිය ගමන් පහුවෙන්ද ඒ නිසාම ඒකට අයිතිවාසිකම නැතිව. ඒකට බඩදරුවම්ම කෙනෙක් දරුගබක් රකින්නා වගේ කිරිවැදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ මේ උපයාගත්ත දේ රකින්ද සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවී තියෙනවා. එයා දැනගන්න ඕනේ කට පෙරස් පරිසම් කරගන්න. එහෙම නැත්නම් කියනවා මේ කටවරද්ද ගන්න එපා. කෑකොස්සන් ගහන්න එපා. මේ මයිලක මේක තියෙනවා අරක තියෙනවායි කියලා වාක් ප්‍රകൃතිය හෝ ඍජුව. වසංගය වෙයි කියලා කිසිම පාඩුවක් වෙන්නේ. මේක හරියට කියනවා නම් මේ සීලයයි සීල රකුයි දෙකම එකයි. කල්යන්න යන්න වටනකම බැරි. අවුරුදු 7ක් පරණුවාට පස්සේ ස්පෙෂල් බ්‍රෑන්ඩ් එකේ විකුණන්නේ අරක්කු. සීල් එක කල්යන්න ඕන. ඒකත් මේ බැරල් එකේ තේක බැරල් එකේ කල් අරින්න ඕන. නරක වෙන්නේ සීලෙත් එච්චරයි. ධානයත් කාට මත දොඩෝපු ගමන් එළියට තිබ්බ පෙට්‍රල් ටිකක් වගේ පීරිසක තිබ්බකෙ පිහිලා යනවා. ඒකයි මම කියන්නේ මේක හම්බ කරන්න දැනගත්තට වීදම් කළ දැන ඒ අතින් තමයි ගියෝ හරි දුර්වලයි. සංඝයාගේ මම කියන්නේ විශේෂ ලාභයක් ලැබිලා තියෙනවා කියලා. නමුත් ගියන්ගේ පැත්තෙන් බලනකොට හරියට වැඩි කටමැත තොඩනවා. එතකොට වෙන්නේ අර ධානයක හිටියත් ආඩම්බරකම් කියන හදනකොට ඒකෙදී මේ කියනවා හාමුදුරු හතර නමක් කැලියාරණියක ඉන්න ගමන් සෙන් බුද්ධකමේ කතාවක් මේක. හතර දෙනා පොරොන්දුනාලු අපි හතර දෙනාම අද මුළු රැයම භාවනා කරනවා කතා කරන්නේ. ඉතින් ඔක්කොටම හරි සතුටුයි, givisම හොඳයි, ආර්ය තුෂ්ණිම් භාවයෙන් ඉන්නේ. ඉතින් තා ටිකක් වෙලා ගියා රැය වුණා. මේ පහනේ තෙල් ඉවරයි. තෙල් ටිකක් දාන්න තෙල් නෑ එතන. ඉතින් කැපකාරය ඇවිල්ලා යනකොට අන්ධකාර වේගනිනේ කාමරණ කිව්වලු මේ පහනේ තෙල් ඉවරයි කියලා. කැපකරට කතා කරලා පහන දෙල්ලිය. ඒතකොට ළඟ ඉන්න ආමර කිව්වලු ඔන්න කතා කරා කිව්වලු. ඊට පස්සේ තුන්වෙනි කෙනාට අරයාගේ අර හොයන්න වැරදි වහන කියලා දැන් ඔයත් අහුණානේ. ආ එයත් අහුණා. අන්තිම කෙනා කිව්වා මම විතරයි කතා නොකර කියලා. එක පොලෙමට එක ගහක් කඩේකට කඩනවා ඒක අනික එක කඩනවා තේරම ඉවරයි. කොච්චර පොරොන්දු වෙලා දෙන්නේ පැවිද්දෝ කතා නොකරන කතා කරාට අර එකින් එකට එකින් එකට වැටෙනවා. ඒ වගේ මේ උපයා ගත්තට පස්සේ කාර්සා කරනවා කියන එක ලේසි නෑ. ඒක හරසා කිරීමට කියනවා වශී කරනවායි කියලා. නැවත නැවතත් දහස්වර ඒකට සමවදින්න වැඩි වෙලා ඉන්න බොහෝ ඉක්මනට එතෙන්ට යන්න පුරුදු කරන්න. පුරුදු කරාට පස්සේ කාලයක් ඒ විදිහට කැමති වෙලාවට ධ්‍යාන යන්න පුළුවන්. කැමති වෙලාවෙන් ධ්‍යානෙන් එන්න පුළුවන් කියන එක වශීතා දෙකක්. අදිඨා සමාපජ්ජන වශීතා උත්ථාන වශීතා. ඊට පස්සේ අදිඨාන වශීතාව කරනවා. මම සමවැදිලා විනාඩි 5කින් නැගිටිනවා. 10කින් නැගිටිනවා. 15කින් නැගිටිනවා කියලා වැඩි කළා වැඩි කළා වැඩි කළා. ඒ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේගේ පැය එකහමාරක් විතර වගේ ධ්‍යානෙම ඉන්න පුළුවන් නම් අදිෂ්ඨානෙත් හොඳයි. ඊට පස්සේ නැගිටට පස්සේ අර හිතපු ධ්‍යාන හිතපු හිත සලකා බැලීමක් කරනවා. ප්‍රතිවීක්ෂා කරලා බලනවා මම හිතපු හිතයි දැන් ඇවිස්සලා හිතෙන ඉන්නේ. දැන් නැගිටපු හිතේනේ. ඒ දෙක අතර සංසන්දනයක් කරන වතුරෙන් ඉඳගෙන හිටපු මිනිහා වතුරේ නැගිටලා වතුර යට ඉන්නකොට කොහොමද මට දැනෙන්නේ? වතුරෙන් එළියට ආපුවම කොහොමද දැනෙන්නේ? එහෙම නැත්නම් ඉර පායලා තියෙන තැනකදී අවුව තියෙන තැනට ගියාම කොහොමද දැනෙන්නේ? අවුවෙන් හෙවණ තියෙන තැනට ගියාම කොහොමද දැනෙන්නේ කියලා අර ධානයේ ඉන්න හිතයි ධානයෙන් ගොඩ වෙච්ච හිතයි දෙක වෙනසක් Tamanට දැනෙනවද කියලා කල්පනා කරලා බලන්න. ඒක කරන්නේ සාමාන්‍ය හිතේ. ඊට පස්සේ ඒ හතරම සම්පූර්ණට පස්සේ ඒ ධානයිතේ ඉන්නකොට මගේ විතක්කේ තිබුණද නිතරම පිට යන්න දෙන්නේ නැතුව හිත අර නම කියලා අඬ ගහනා වගේ ආස්වාස ප්‍රසවාසයේ මෙහිත තිබුණද කියලා විතක්කේ හොයලා බලනවා. එතකොට හරියට සතෙක් කපලා ඇතුලේ තියෙන කුණප කොටස් බලනවා වගේ ධ්‍යාන හිත පළලා මේකේ විතක්කේ තිබුණාද කියලා බලනවා. එතකොට සමාධිය කැරෙනවා. ඒක සමාධියක් නෙමෙයි සමාධිය පතුරු ගහලා බැලීමක්. ඒ වගේම විතක්කේ තියෙන ආස්වාසයට ගියා ආස්වාසය කියලා මෙනෙහි කරා ඒක විතක්කේ කියලා අපි පිළිගන්නවා. ප්‍රසවාසය ප්‍රසවාසය කියලා මෙනෙහි කරා ඒක විතක්කේ. ඊට පස්සේ විචාර බුද්ධිය තිබුණාද කියලා බලනවා ආස්වාසය ප්‍රසවාසය තිබුණාට දෙකේ වෙනස අඳුනාගෙනද තිබ්බේ. ආස්වාසයේ මුලමදාගාතර වංශ වෙනස විමසුන් නුනට මට අහුණාද නැත්නම් තොගේට ගියාද කියලා. ඉතින් එහෙම නැත්නම් ආය සමවැදිර බන්නවා ආස්වාසයෙන් ප්‍රසවාසයේ වෙන් වෙන බව විනාශකම දැක දැක දැන දැනද ගිහිල්ලා තියෙනවා. ආයෙනම් විමසුම තියෙනවා. විචාර බුද්ධිය. ඊට පස්සේ ප්‍රීතිය මගේ හිත වෙන්ද නැති විදියට අරමුණේ ඇදී බැඳී ගත කරා කාන්දමට ඇල්ලුවා වගේ කියලා හිතේ ප්‍රමෝදය. කඩල පිට යනවට වැඩිය අරමුණේ හිටන ගතිය ප්‍රමෝදය. එතකොට විතරමයි මේ ප්‍රස්වාසයේ කියනකොට දැනෙන සුඛාස්වාදේ නැත්නම් ආස්වාසය ආස්වාදයක් බවට පත් වෙන ආනාපාන සති සුඛය එන්න පටන් අරගන්නේ. එතකොට හිත ඒකෝදි භාවයට පත් වෙනවා. කියලා ඒ ධ්‍යාන හිතේ තියෙන ලක්ෂණ ධානාංග එක එකක් එක එකක් වෙන් කරලා බලන්න පුළුවන් නම් එතකොට කිතයක ඔන්න යාට පළවෙනි ධ්‍යානයේ වශීතාවේ තියෙනවා කැමති වෙලාවට සමාධින්න පුළුවන්. කැමති වෙලාවට එන්න පුළුවන්. මෙච්චර වෙලාවක් හිටපන් කියලා අදිෂ්ඨාන කරොත් ඒ වෙලාව හරියටම හිටිනවා. ඊට පස්සේ ඒක ඇතුළේ තියෙන මේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා කියන ධර්මතා වෙන්කල හඳුනා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ කොයි කියන කියනකොට නම් බොහොම ලස්සනට කියන්න පුළුවන්. නමුත් මේ චෛසික ධර්ම ගැන අපි කතා කරන්නේ ওই හිතෙන් තරම් ලේසි නෑ. ඒක ගොඩාක් බහුසුතු භාවය වුණේ. ගොඩාක් නැවත නැවත පුහුණු කරලා ඒක වශී කර ගන්න ඕනේ, කීකරු කර ගන්න ඕනේ, ආම්බාම් කර ගන්න ඕනේ. ඒ ටික ඔක්කොම කෙරුවට පස්සේ තමයි යාට හිතා ගන්න පුළුවන් වෙන්නේ. මේකට එනම් ධානය කිව්වට කමක් නැහැ. ඒත් ඒත් ඒ ගැන කියන පාවොක්සාරි කියනවා ලක්ෂිකුත් එකවරයක් කරලා මිස කටහරින්න එපයි. මොකද අපි හිතාගෙන ඉන්න පුළුවන් ධානය කියලා කවුද දන්නේ? මොකද අල්ලපු ගෙදර මිනිස්සු නඩු දාන්න තෝර ධානයක් තියෙනවා කියලා කිව්වා තොර ධානයක් තිබුණේ නැහැ තෝර නඩුවට දානවා හිරේ දානවා කියලා. ගාන අල්ලපු කිසමස දන්න මේ මාස කොහොමදත් මොලේ නරක කරලා තිබුණේ. එදා ඉඳලම දැන් ධානයක් තියෙනවා කියලා කියනවා. මේ පිස්සු පොඩ්ඩක් හොඳ එක ඇවිල්ලා තියෙනවා දැන්. පිස්සු හොඳ එක කවුරුත් ගණන් ගන්නෑ. ගණන් ගන්නව නම් ගණන් ගන්න. ඒක ගැන දන්න සත්පුරුෂෙක් විතරයි. ඒකේ නා කියනවා කටමැද දෙරිවිල නතර කරලා ඔක පුළුවන් තරම් වශී කරන්න කියලා. ඒක ලේසි නෑ. මොකද මේ වශී කරන වෙලාවේදී ධානා සුඛයක් ඉන්නේ නෑ. ඒ කපා කොට බැලිමක් නේ කරන්නේ. ඒ නිසා ධානා කරන ගමන් අරකට කරගෙන ඒක පුරුදු කරගත්තට පස්සේ තමයි ඒක හරකෙකුට නාශලනුව දාගත්තා වගේ, කුර ගහගත්තා වගේ, අස්සෙකුට කටකලියාව දාගෙන සැඩල් එක දාගත්තා වගේ, ඇදලි දාගත්තා වගේ වැඩ ගන්න පුළුවන් වෙන්නේ දාට විතරයි. එහෙම නැති වුණොත් තියෙනවා කියලා හිතාගෙන නොතිබෙන්නේ ඉඩ තියෙනවා. අද කියන අදාපි ඉදිරිපත් කරපේකේදී සරුවච්චන්සේ මතක් කරන්නේ මේ ධානය මෙනෙහි කිරීමකින් තොරව ගන්න පුළුවන් වෙලාවක් එනවා. ආස්වාද ප්‍රසවාස දෙක වෙනස අඳුරගන්න බැරි තියෙද්දි ධානයක් ගන්න පුළුවන්. ඒ මෙනෙහි කිරීමෙන් තොරගතිර කියනවා අවිතක්ක කියලා. මෙතෙක් කිව්ව විතක්කේ තිබුණේ දැන් විතක්ක ਵਿਚාරාණ වූප සමාන නැත්නම් අවිතක්කම්. අවිචාරං අරමුණ දැනෙන්නේ නැහැ. මේ ආස්වාසය මේ පස්ස හැබැයි හොඳට හිතට විශ්වාසය මගේ හිත තියෙන ධානය කියලා. ඒතර විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ඒත් ධානයක් තියෙන ප්‍රීති සුඛ ඒකාගතසහිත. ඒක නිසා ඒක සඳහන් කරලා තියෙන විතක්ක ਵਿਚාරණ භූපසමා චේතසෝ ඒකෝදි භාවං විවේක ජම්පීති සුඛං. ඒතකොට විතක්ක ਵਿਚාර නැති නිසා ප්‍රීතිය හරි විවේකයට ලැබෙන ඉසලා උපයන එකනේ. දැන් නිකම්ම මෙනෙහි නොකරම විවේකයේ පහළ වෙනවා. විවේකයෙන් උපන් ප්‍රීති සුඛ. වෙන විදිහකට කියනවා නම් අපි මෙතෙක් කල් විඳපු හැම සැපක්ම රූප නිකන් හම්බ වෙන්නේ නැහැ නේ අපිට ඒක උපයන්න ඕන. ශබ්ද නිකන් හම්බ වෙන්නේ නැහැ උපයන්න ඕන. මේරි ශබ්ද. සුවඳ උපයන්න ඕන. රස උපයන්න ඕන. සැප පසට විල්ලුද උපයන්න ඕන. නිකන් හම්බුන හම්බ වෙන්නේ කලු ගලක් තමයි. නිකන් හම්බෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ රස නැහැ. ඒ උපයනකොට අවිවේකයෙන් තමයි උපයන්නේ. හැම ඉපිල්ලක්ම අසහනකාරී. හැම ඉපෙILLක්ම මානසික ආතතියක්. හැම ඉපෙILLක්ම දැවිල්ලක් තැවිල්ලක්. මොකෝ නිකන් කවදාහකවත් මොකුත් හම්බ වෙන්නේ එහෙම කරලා විඳවනකොට ඒ බුද්ධි විඳිනකොට අපි තේරුම් අරගන්න ඕනේ මේක වදයෙන් හම්බ වෙච්ච දෙයක්. වෘත්තියෙන් හම්බෙච්ච දෙයක්. රැකියාවෙන් හම්බෙච්ච දෙයක්. විවේකයෙන් හම්බෙච්ච දෙයක් නෙවෙයි. දැන් මේ හම්බෙන දේ ඇහැට රූප නැති නිසා විවේකයෙන් හට ගන්න දෙයක්. කනට ශබ්ද නැති නිසා විවේකයෙන් හට ගන්න දෙයක්. නාසයට දිවට කයට අරමුණු නැති නිසා හට ගන්න දෙයක්. ඒ නිසා මේක ඒ වස්තු පෙරලිල්ල පෙරලියකටපත් වෙන්නේ. මොකද මේ වස්තුවක හිතලා නැහැ. මේක අරමුණක හිටලත් නැහැ. ඉන්ද්‍රියක හිටලත් නැහැ. ඒ නිසා ඉන්ද්‍රිය බද්ධ නියෝගයක් නෙමෙයි මේ සැපේ. මේක ඒ නිසා ආධ්‍යාත්මික සැපක්. මේ මේ සැප විඳින දෙන්නේක කිසිම වෙනසක් නැහැ. ධ්‍යාන සැපේට ගියාට පස්සේ ස්ත්‍රී පුරුෂකමක් නැහැ. බාල මහලුකමක් නැහැ. පැවිදි උපවිදි වෙනසක් නැහැ. ඒක යම් දවසක සරුවචනාංශේ බුද්ධි විඳද්ද ඒකම තමයි දැනුත් මං බුද්ධි විඳින්නේ. සරුවචනාංශේ ඊශ්වර කාලේ කවුරු හරි පෙරබුදුවරු සිකී පෙස්සබු ආදී බුදුරු බුද්ධ ඒකමයි. ඒක වයසට යන්නේත් නැහැ. කාලය අඳුරන්නේත් නැහැ. ඒක දේශය අඳුරන්නේත් නැහැ. ඒක හරි ආධ්‍යාත්මිකයි. ඊට පස්සේ ඒක විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව ගන්න පුළුවන් නම් ඒක කියන තියෙන්නේ ප්ලේන් එක ඕටෝ පයිලට් එකෙන් දාලා තියෙන යන්ත්‍රෙන් දුවනවා දැන්. කැප්ටන් ඕනේ නැහැ. පයිලට් ඕනේ ඕටෝ පයිලට් එකෙන් දුවන. ඒකට හයිටත් වැඩිය දැන් අපි වාහනේ පොළවේ යන වාහනේ කියනනම් ඕටෝ ක්ලච් එක තියෙනවානේ. ක්ලච් එක දාන්න ඕනේ. ඒකේ වේගය හැටියට යාම ක්ලච් කරගෙන යනවා. ආනේ වගේ අර ඉස්සරලා ඩබල් ක්ලච් තිබුණ ලොරි දැන් ඔටෝ ක්ලච් එකට වැටිච්චට පස්සේ ඒකේ තියෙන සැප වගේ පළවෙනි ධ්‍යානෙදලා දෙවෙනි ධ්‍යානට යනකොට කළ යුතු නොයෙකුත් කලමනා කටයුතු නැතුව වැඩි ඒක හම්බුනාට පස්සේ තියෙන මේ විවේකජ පීචි සුඛය මේ ලෝකේ නැහැ. මේ ලෝකේ ඉන්නකන් ඒක හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි උදේ ඉඳලා හැන්ද යනකම් අමුඩ ගැට ගහගෙන මේ හම්බ කරන හම්බ කිරිල්ලේ අර ධානයේ තල්ලු කිරිල්ල තමයි වෙන්නේ. ධානයේ පලාදකට එන්නේ විවේකයක් නැහැනේ. විවේකයක් කරනකොට බයයිනේ. දැන් පොඩි එකේ කරි සෙල්ලම් කරගෙන ඉන්නවා දකින්නකොට බයයිනේ අපි. අනේ ගිහලා පාඩම් කරපන්. පොත ගනින් ගණන් හදපන්. අපි පුංචි කාලේ අපි කොච්චර විවේකයෙන් හිටියද? දැන් ඉන්න පොඩි එකෙකුට හම්බ වෙනවද මම මේ ළඟදි කතා කරලා කිව්වා පැය 3-4කට පොඩි එකෙක් දෙන්න බැරිද කියලා මේ භාවනාවක් කරන්න. කොහොම කරන්නද മന്ത്രിතුමාට තෙඩි උන්ට වැඩ වරුවක්වත් අයින් කරන්න බෑ. පොඩි උන්ට ඒ තරම් මේ අර පිටේ එල්ලගෙන යන මල්ලේ සයිස් එක දකින්නට පව් කියලා හිතනවා අප්පා. මේ අන්දන ඇඳුම් දිහා බලනකොට පොඩි එකාගේ අර සෙල්ලම් කාලේ නෑ. ලාන්දන සබත්තු දිහා බලනකොට ඌ කවදා පොල් ගහක නගින්න ඉගෙන ගනියි. පුළුවන් දෝ සබත්තු වෙනකන පීනන් දිගන ගන්න. ඒ ඒ පොඩි එකාගේ ඉඳලා දිගටම තියෙන වැඩ බහුලකම තියෙන තාක්කල් බෝසත් නම්බුකාර කියලා හිතාන. ඉතින් විවේකය ප්‍රගති ප්‍රගතිගාමී කියලා හිතානේ. එනිසා අපිට විවේකය හම්බ වෙනවා කියන එක තමයි වයසට යනවා කියන අපි ඒකට බයයි. විවේකය හම්බ වෙන එක තමයි ලෙඩ වෙච්ච හම්බ වෙන එකට බයයි. මරණකොට පූර්ණ විවේකය හම්බෝ බයයි. මොකද මේ අදපන් වෛරෝ බරභාගය කියලා මේ බරාදීනේකේ තියෙන සැපේ. විවේකේ එනකොට පුදුම බයක් තියෙන. අපි ඒකට කියන්නේ අපි කොන් වුණා, තනි වුණා, රහෙන් අණින් වුණා, කවුරුත් මාව ගණන් ගන්නෑ. ඉතින් අපිට ඕනේ අඩු ගානේ කෙලින් මුලිච්චලා කතා කරන්න බෑ. සෙල්ෆෝන් එකෙන් කතා කරන්න බැරිද අප්පා? ලියුමක් එවන්න බැරිද මට? ඉතින් කොහෙන් හරි මේක කොනහ ගන්න එක තමයි අපි කරන්නේ. ඒකෙන් කියන්නේ ධානයක් පලාතට එන්න දෙන්නේ නැහැ. ධානයක් ආපු කෙනා දන්නවා මේ ධාන බාධා කරන්නේ කිට්ට කිට්ටුමවන්තයා විතරයි. තමයි හොඳටම කිට්ටුවන්තයා තමයි බාධා කරන්නේ මෙතෙක් කල හම්බ කරපු දේ. ඒක බුදුරජාණන් සඳහන් කළා තියෙන්නේ දුකක් එනවනම් එන්නේ Taman තණ්හා කරපු දෙයින් විතරයි. තණ්හාය ජායති සෝකෝ. එදාට යාට පුරුදු වෙන්න වෙනවා මේ ධ්‍යානෙ ලැබපු කෙනාට ඒක දැන් කියා බලන්න කිව්වොත් අසත්පුරුෂකමට අහු වෙනවා. ලේසියෙන් මේක ලබන්න බෑ. මොකද ලබන්න ගියාම මේ මෙතෙක් අපේ කිට්ටුවන්දයි කියපු යමපල්ලෝ ටික වට කරලා ඕක හූර කරනවා. ඒක හංගගෙන කරන්න ඕන. ඒ නිසා උපයන්න බැරි ප්‍රශ්නිකුත් තියෙනවා. උපේ උපදී ආරසා කරන්නත් බෑ. ඒ නිසා මේ දැන් අපි ඉන්නේ 2014 නේ 1950 ගණන් වලට එහා තියුනේ මේ උපයන්නත් බෑ කරන්නත් බෑ වැඩක් නෑ කියලා මේක අතහැරියා. 56න් පස්සේ බුද්ධ ජයන්තිය පස්සේ තමයි යන්තම් හරි අදහසක් ආවේ භාවනා කළ හැකි සමහරෙකුට හරියන්නත් ඉඩ තියෙනවා ගිහි වුණත් පැවිදි වුණත් ඒක රැක ගන්නත් පුළුවන් කියන අදහස හරියට අලුතෙන් බුදු කෙනෙක් පහළ වුණා වගේ තමයි ඔය බුද්ධ ජයන්ති පස්සේ ඇතිවෙච්ච වෙනස. හොඳට මතක තියාගන්න. අපි කොහෙදෝ සක්වලක ඉඳලා හරියට මේ වෙලාවේ මේ ලෝකෙට ආවේ ඔන්න ඔය ධ්‍යාන මාර්ගඵල කරන දන්න ලෝකෙක පහළ වෙන්න ඕන නිසා මේ අහම්බෙට පොට්ට chance එකට ආපු ගමනක් නෙවෙයි. නිසා එකෙකුටවත් නැහැ අවස්ථාවක් මම කාලා කන්නේ කියා ගන්න. අපි හොයාගෙන ආපු ගමනක් මේ ඇවිල්ලා තියෙන්නේ. නිකන් අහම්බයක් නෙවෙයි. ඒ ඇවිල්ලා තාම රූප බලන්නයි සද්ධාන්ටයි ගත බලන්නයි රස බලන්නයි පහස ලබන්නයි යනවන. ඔකට මරිකම, අමනකම, මෝඩකම, තකතිරුකම කියනට වෙන මොනවා කියන්නේ? ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ අමන මරි මෝරකම් තකතිරුකම් තියේදී එකෙක් කවදා හරි මේ ටික ඉගෙන ගත්තා නම් දැනගත්තා නම් අන්න උන්දගේ බප්පපු කැනැත්තේ විතරයි සාසනයක් තියෙන්නේ අනිත ඔක්කොම නිකන් ගුල්ලෝ ගහච්ච බොල් වෙච්ච පපු ඒ නිසා අපි මේක හද මඩල බුදු ගයක් කරගන්න ඕන ධර්ම භාණ්ඩාගාරයක් කරගන්න සංඝයා වහන්සේලාට වැඩ ඉන්න පුළුවන් තැනක් කරගන්න ඕන. සිල්වන්ත තැනක් කරගන්න ඕන. ඒ වෙනුවට දවල් මිගල රෑ දානියෙල් කියලා. දවල්ට ඒක චරිතයටංග කරන රෑට වෙන පෞකාරකම් කරගෙන ජීවත් වෙන්න ගියාම කවුරුත් රැවටෙන්නේ නැහැ. කවුරුත් රැවටෙන්නේ නමුත් මම මේ මතක් කරලා දෙන්න හදන්නේ මේ පළවෙනි ධ්‍යානය උපයා ගන්නාලද වටිනා ධානාංග දෙක ප්‍රහාණය කිරීමෙන් තමයි දෙවෙනි ධානය ලැබෙන්නේ. වටිනා ගුණ ධර්ම දෙකක් අතහැරීම. පළවෙනි ධානයේදී විතක්ක ਵਿਚාර පේසුක එකග්ගතා කියලා ධර්මතා පහක් ඔක්කොම සුදු ධර්ම. සෝබන ධර්මයි. නමුත් ඒකෙන් කලබල කරන විතක්ක ਵਿਚාර දෙක හැලීමෙන් තමයි දෙවෙනි ධ්‍යානයට යන්නේ. ඒ නිසා මොනවත් එකතු වෙන්නේ නැහැ ධ්‍යානයක් ලැබෙනවා කියලා. තිබුණ පව් ටිකක් අයින් වෙනවා. හැබැයි ඒක මේ පවක් කියලා ගන්නෙත් නැහැ පළවෙනි ධ්‍යානයේදී. පළවෙනි ධ්‍යානද දෙවෙනි ධ්‍යානට යනකොට තියෙන්නේ ඒ තමන් ළඟ තිබුණ ආයුධ මල්ලේ ටිකක් පැත්තකට දානවා. ඒක හරියට හඳට යන රොකට් එකක්. යට යට කොටස් පිච්චි පිච්චි හැලීමෙන් තමයි ශක්තිය ගන්නෙ. ඒව අරගෙන ගමන යන්න බෑ. රොකට් එක එක ওই Saturn 5 රොකට් එකේ පළවෙනි ඇතැම් හය නගින්න විශාල පෙට්‍ර මේ භූමි තෙල් ටැංකිය තමයි ඝන මේ ඉන්ධන පාවිච්චි කරන අය පුච්ච පුච්ච ඇට්ලන්ටික් සාගරයට හලහලා තමයි ඒක යන්නේ. අනේ මෙච්චර උදව් කරපු මේ මේ Saturn rocket එක අරගෙන යන්න බැරිද කියලා ගන්න ගියොත් කවදාකවත් කරන්න බෑ. ඒක විසිකිරීමෙන් තමයි ගැම්ම ගන්න. ඒ නිසා අපි වඩන ලද යම් යම් ධර්ම හලහලා මේ බොහොම උදව් කරපු ධර්ම හලහලා ඉදිරියට යනකොට ඔය සත්පුරුෂ ධර්ම අසත්පුරුෂ ධර්ම දන්නේ නැත්නම් ඒ කෙනා එක්ක මේක හලන්න දුක් වෙනවා. එහෙම නැත්නම් පළවෙනි ධ්‍යානයේදීම අර හතරවෙනි ධ්‍යානයේ ಗುಣ බලාපොරොත්තු වෙනවා. පළවෙනි ධ්‍යානය හම්බෙන්නේ පළවෙනි ධ්‍යාන ಗುಣ විතරයි. දෙවෙනි ධ්‍යානයට යනකොට වෙන්නේ මොකද්ද? ඒ විතක්ක ਵਿਚාර කියන වෙනදා නිදිමත නැති කරන්න උදව් වෙච්ච ධර්මේ ਵਿචාරය කියලා කියන්නේ සැකේ නැති කරන්න උදව් වෙච්ච ධර්මයේ දෙකම හලනවා මොකද දැන් නිදිමතකුත් නැහැ සැකේකුත් නැහැ. ඒ අවශ්‍ය නැහැ. ඉතින් මේක ධ්‍යාන කතාවෙන් විපස්සනා කතාවට ගන්න පුළුවන්. ඒක ටිකක් හරි රසවත්. ඒ වගේම උනන්දු කරවන සුළුයි. මොකද්ද වෙන්නේ? අපි මුලදී ආශස් වසාසේ යාලු කරගන්න විපස්සනා කරන කෙනෙක් ගනිමුකෝ. අපි ආස්වාසය එනකොටම ආස්වාසය කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසය කියනකොට ප්‍රස්වාසය මෙනෙහි කරනවා. මෙනෙහි කරමින් මෙනෙහි කරමින් තමයි නීවරණ ප්‍රහාණය කරගෙන අරමුණේ හිත මුලිච්ච කරගෙන, හමු කරගෙන, ආසන්න කරගෙන, උත්තරන කරගෙන තියාගන්නේ. නමුත් ඒ විදිහට ආශ්‍රව ප්‍රසවාස දෙක කී කරුණාට පස්සේ ටික වේලාවක් යනකොට තමන්න තේරෙනවා මෙනෙහි නොකරම සතිය පවතිනවා කියන මෙනෙහි කරන්න ඕන කමක් නැහැ නැත්නම් තවත් පැත්තකින් කියත හැකි ඉස්සල්ලා මෙනෙහි කරන තරම් ආස්වාසේ ප්‍රස්වාසේ වෙනසක් තියෙනවා ගොරෝසු වෙලාවේදී භාවනා සංසිඳීගෙන යනකොට මේ දෙක අතර වෙනස නැති වෙනවා එතකොට අර පරණ නම කියලා අඬ ගැහුවට කැප නැහැ උදාහරණයක් වශයෙන් කියනවා හාල් ටිකයි වතුර ටිකයි මුට්ටියක දාලා ලිපේ තිබ්බ වෙලාවේ මේ හත්ව හාල්ය මේ වතුරයි කියලා දෙකක් තියෙනවානේ නමුත් ඒක කැඳ වුණාට පස්සේ වතුර කියන්නත් බෑ මේකට හාල් කියන්නත් බෑ. වෙන නමක් කියන්න බෑ. කැඳ. ඒ වගේ තමයි ඔය ආනාපාන දෙක හැඳි ගෑවෙනවා. කැඳ ගෑවෙනවා. කැඳ ගෑවුනාට පස්සේ ආයෙත් හයියෙන් හුස්ම ගනිමින් මේ ආසාති මේ ප්‍රසාතය කරන්න ගියොත් ඉතින් භාවනාය කියන්නේ දන්නේ නැතිකම නිසා අර හැලෙන විතක්කේ ආයෙත් දාන්න හදනවා. ඉතින් ඒකට භාවනා සම්පූර්ණ අමු වෙනවා. අර තැම්බීගෙන යන එකට ඇල්ලතුරක් කරුවා වගේ. ඒ නිසා විපස්සනා කරනකොටත් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් වශී කරගත්ත තමන්ගේ අරමුණ ටික වේලාවකදී මෙනෙහි නොකරම සතිය දිකට පවතින වෙලාවක් යෝගාවචරයට වැටෙනවා. එතකොට ආස්වාස් ප්‍රසවාස දෙකේ වෙනස්කම අඩු වෙලා. හැබැයි ආනපානෙ තේරෙනවා අර දෙක වෙනස් කරන්න බෑ. හාල් වතුර නෑ දැන් කැඳ වෙලා. හැබැයි දන්නවා ආපු ගමනේ සතිය කැඩුන්නේ නෑ කියලා. ආනේ වෙලාවේදී ආ මේ මෙනේ නොකර මේක කරන්න පුළුවන් ගතිය පරීක්ෂා කරනවා නම් එයා යෝනිසමනස්කාරයේ තියෙන. මෙයා බය වෙලා හයියෙන් හුස්ම ගන්න යන ආයෙ මෙනේ කරන්න පටන් අරගත්තොත් භාවනා අමු වෙනවා. තැම්බිච් එක අමු වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අත් දෙකින්ම අල්ලන්න බයිසිකලයක් පදින්න පුතු කරචි මිනිස්සයා ටික වේලාවක් ගිහලා එක අතක් අතහැරලා පදින්න පුළුවන් නම් ඒ අර ඇතිවෙච්ච සමතුලිත භාවය හරහා බයිසිකල පුරුදු වීම හරහානේ වෙන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒකට මේ මනසට ඒක අතකින් උණ ගහක් තියාගෙන ඒක අතකින් බයිසිකල් ගහන්න ගල්ලාන යන්න පුළුවන්. එතෙන් ඒක අතකින් සිගරට් එකක් බොන ගමන් ඒක අතකින් බයිසිකල් යන්න යන්න පුළුවන්. හිතන්න තව ටිකක් කල් ගිහලා අත් දෙකම තැරලා යන්න පුළුවන්. ඉස්සලා නම් බෑ හිතන්නවත් බෑ. නමුත් ටික කාලයක් ගියාම අත් දෙකම අතහැරලා බයිසිකල් පදින්න පුළුවන්. එහාට මෙහාට ඇඟෙන් නමාගෙන බලකොටලි මාරු කරගෙන වංගු අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වාගේ භාවනා කරනකොටත් එක අතක් අතහැරලා යන වෙලාව විතක්කේ අතහැරලා යන වෙලාව. අත් දෙකම අතහැරලා යන වෙලාව විතක්ක ਵਿਚාර දෙකම අතහැරලා යනවා. ඒතකොට භාවනාව භාවනා විශ්ි යනවා. තම හොඳට අවදියෙන් බලන වැටෙන්නේ සතිය තියෙනවා. අර උනත් තුනි වෙලා තියෙනවා. ඒ නැත්තම් අර තිබුණ සමාධිය උනත් තියෙනවා. අන්නේ ඒක තේරුම් ගන්න පුංචි විප්ලවීය හැඟීමක් තිබිලා බෑ. තද්ද බල විප්ලවීය හැඟීමකින් භාවනා දිහා බලන්න බැරි නම් එයා ආපහු බය වෙලා හයියෙන් හුස්ම ගන්නවා. එක්ක පරියක්කේ නැගිටලා යනවා. එක්ක බුදියා ගන්නවා. නින්දට වැටෙනවා. එක්ක සැක උපදවනවා. මෙතෙන්දී නින්ද නොයන්ඩ සැක නොකරන්ඩ හයියෙන් හුස්ම නොගන්ඩ මිනේ නොකර ඉඳ මේ මනුස්සයා කවදා හෝ බණ ලක්ෂ වාරයක් අහලා හරියට කෙරුවේ නැත්තම් ආයෙ කලවම් කරගන්න. ආයෙ පෑදීට බොරදී දාගන්න. ආය තැම්බෙන බතට ඇල්ලතර වක් කරලා කුදම් ගස්සව ගන්නවා. ඉතින් මේක ප්‍රසිද්ධිය වෙන එක. මේ විදිහ කොච්චර විතර කෙරුවත් අපේ කර්ම ගෙවෙන තාක්කල් මේක කනකට ගන්නා තාක්කල් ආ දැන් මේ භාවනා තුනී වේගන යන්නේ අරමුණක් නැතුණත් මට සතිය තියෙනවනේ ආපු බාර මට දිගටම මතකනේ සමාධියක ඒකෝදි භාවයක් තියෙනවනේ නම් භාවනාවට භාවනා කරගන්න දෙන්න කියන එක සමත භාවනාදී කියන්න පුළුවන් පළවෙනි ධ්‍යානෙන් දෙවෙනි ධ්‍යානෙට යනකොට හිතේ වෙන මේරිච්ච ගතිය විපස්සනා වෙදිත් වෙනවා. එතකොට අර පුංචිර තිබුණු ප්‍රමෝදය භාවනායි අයිතිවාසිකම භාවනා වාසිය බොහෝම වැඩි වෙලා ඉන්න පටන් ගන්නවා. දැන් ඉස්සර වගේ අඩුම මේ අතපත ගෑමකින් තොරව භාවනා භාවනා විසින්ම යනවා. ඒක හරියට කියනවනම් වැටි වැටි ඉපදිච්ච බබා තනියම හිටගෙන යනවා. දැන් අම්මට තේරෙනවා දැන් අත දෙන්න ඕනේ නෑ. වැටෙනවා තාමත් වැටෙනවා. නමුත් එන්නේ එන්නේ යාට තනිකර හිටගෙන යන්න පුළුවන් කියලා. ඒ දක්ෂ අම්මා කරන්නේ ඒ දරුවා වැටෙන්න වැටෙන්න හයියක් යාට හම්බ වෙන්නේ වැටලා නැගිටින්න බලනවා. ඔළුව ඇදුනොත් විතරක් බලනවා නැත්නම් වැටෙන්න අරනවා. ඉතින් බෙලාතින් දැන් ඉන්න දරුවන්ට මේ ජැක් ගහලානේ තියෙන්නේ එකෙකුටවත් වැටෙන්න දෙන්නේ නැහැ. පව් අප්පා දැන් ඇදගෙන ඒකට වටේට අල්ලලා දඬුවට වල් ගහලා උන්න වැටෙන. ඉතින් ඒකෙකුට කොන්ද හරියන්නේ නැහැ. කොන්දයි වෙන්නේ නැහැ. ඉස්සරම්ම ලැබෙන්නේ කොම පොළවේ දානවා. වැටිච්චාවේ නැගිට හත්වල් පියවරක් ගියා ආයෙ වැටුණා. ඒක බිම තිබ වැටුණට තියන්න බෑ වැටිච්ච ගමන් නැගිටිනවා. ආන්නේ වගේ තමයි දෙවෙනි ධ්‍යානෙ ගියාට පස්සේ ආ වැටුණට ආයෙ නැගිටිනවා. නැගිටලා ආයෙ ටිකක් දුරක් යනවා. අයියා වගේ යන්නේ හැබැයි ආයෙ වැටෙනවා. ආහන්න මේ මට්ටමට යන්න මේ බන ධර්මයට යොදවන එක මේ බණ ඇහෙනෙව්වා ඒ වෙලාවට ක්‍රියාත්මක වෙනවා කියන එක බොහොම කලාතුරකින් වෙන්නේ උනාට පස්සේ හරියට මේක බුදු වුණා වගේ සතුටක් එනවා. අනේ බුදුහාමුදුරු කියපු දේ දැන් මට තේරෙනවනේ මම යොදාගත්තනේ යොදනකොටම ප්‍රතිඵල තියෙනවනේ. අකාලිකවම. මිත්‍යකල් කවුරුත් බාධා කරේ නෑ. අපි අහලා තිබුණේ නෑ. අහපු දේ මතක් වුණේ නෑ. මතක් වුණත් හරියට කෙරිලා නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් වෙනකොට සමත භාවනාවේදී විපස්සනා භාවනාවේදී යෝගාවචරයට එනවා අදිෂ්ඨාන ශක්තිය. චිත්ත ශක්තියක් මේ වර්ධින තැන තමයි බණ තියෙන්නේ. වර්ධින තැන තමයි ප්‍රයෝජනේ තියෙන්නේ. ඔක නිවැරදි හදන්න බෑ. නිවැරදි යනවනම් ඒකාන්ත වැරදි. වැටුණට පස්සේ ඒක තව කෙනෙක් එක්ක කතා කරලා බලනකොට ආ අය අනිත් එක නා කියලා දෙයි සත්පුරුෂයෙක් නම් ඔක බය වෙන්න දෙයක් නෙවෙයි. ඔක සත්පුරුෂ ගතියක්. යෝනිසෝ මනසිකාරයක් වැඩුණට ස්ථාවර නিত্য එහෙම නැත්නම් හදන්න බැරි වැටිලක් වැටෙන්නේ නැහැ. ආයසර පරිශන කරන්න අවස්ථාවක් ලැබෙන එක විතරයි කරන්නේ. වැටියන් ආයන ගිටපන්. ආය වැටියන් ආයන ගිටපන් අන්තිමට තමන් මේ මූලික කරුණු පිළිබඳව විශේෂඥතාවයක් ලබනවා. ආන්නේ ලබන වේලාවෙදී යෝගාවචරය මේ තරම් අමාරුන් උපයාගත්තා වූ ප්‍රතිධ්‍යාන නෙවෙයි මට දැන් තියෙන දෙවෙනි ධ්‍යානය කියලා අඳුර පෑවොත් ඔච්චර මහන්සි වෙලක් අසප්පුරිසයි පාපතරයි ඉගෙනසා ඒ ලැබනකොට ධ්‍යාන ලැබ පළවෙනි ධ්‍යාන ලැබුවට වැඩි නියතමානිකමක් ඒක තමයි අතම්මයතා වුත්තා භගවතා මේ වෙච්ච දේ පිළිබඳව කටමැත දොඩවන්නේ වගා ආඩම්බර කතා කරට යන්න එපා කෑකෝ සංගහන්න යන්න එපා තාට වෙනතරත් වඩා ගෞරවනීය තත්වේ නියතමානී තත්වෙන් මේක රකින්න දන්නේ ඒකට සත්පුරුෂකම කියන්නේ ජාතක කතාවක තියෙනවා රජුරෝ රජුන්ට විශ්වසනීය වූ සිටුවරෙක් මිය පරලෝ යනවා. පස්සේ પરම්පරා විනදී වෙන පුතාට කතා කරලා පණිවිඩයක් කරනවා. සිටු තනතුර දෙන්න. ඉතින් පණිඩුකාරයා ගිහ ගමන් අරයා සිවුර සරම පැත්තෙන් උස්සගෙන දූවගෙන ඉන රාජමාලිගාවට මේ රජුරෝ කතා කරලා. රජුරෝ සීමතුකාවෙන් පේනවා මේ යක්ෂයා එන්නේ කිසිම කොලුකම තියෙන්නේ. පස්සේ නතර කරලා ඉවරලා කොහොඩක් කමන්නේ උඹේ තාත්තා මන් දන්නේ උඹලා <clears throat> මේ මේ තියලා තියෙන මම ඒ නිසා ඒ තාත්තගේ තියෙන සිත තනතුර මම දැන් දෙනවයි කියලා සිත තනතුර දෙනවා. දීලි වල යන හැටි බලනකොට බොහෝම තලසුමා විදියට මනුෂයා යනකොට රජු හිතනවා කො මේක ඇඳලා තියෙන හැඳිල්ලක් දැන් එනකොට කොල්ලෙක් වගේ දුවනවා දැන් සිසුරෙක් කියපු ගමන් මියාකද යන්නේ බොහෝ නිකන් මාලිගාවේ ඇතාට ඇඳුවා වගේ ආයෙ ගෙන්නනවා ගෙන්නන ඔබට මොකද උනේ ඔය ඉස්සෙල්ලේ සැරේ බොහොම දූගන මනස යනකොට නෑ එනකොට ආවේ රටවැසියෙක් යනකොට ගියේ සිටුවරේ. සිටුවරේ එහෙම තමයි යා බොහොම නිස්සද්දව යන්න ඕන කියලා යා දන්නවා ඒ නිලයට ගැලපෙන්න නිස්සල වෙන්න. එහෙම නැතුව යනකොටත් එද්ද උසන උඩින් පැනවෙනවක් උඩින් පැනපෙන ගියාන රජුරෝ දන්නවා මේක කවදාකවත් රජයේ නියෝජනය කරන්නේ නෑ. උගේ වඳුරු ගතිය වඳුරු ගතියමයි කියලා. සිට සංසුරු දීපු රජුරණ කනගාටු වෙන්න වෙනවා. නමුත් එයා ලැබෙනකොටම ඒත් එක්කම ඒකට ගැළපෙන තල තුනකමක් එනවා. ඉතින් මේක පොත්වල කියලා දීලා තියෙන දේ එක තැනකවත් දැකලා තියෙනවද කවදා හරි ඉතිහාසයේ? අපි කියවන මේ මේ සාහිත්‍යයේ කිසිම තැනක කියවලා දීලා තියෙනවද ගුණයක් දරන්න ඒ ගුණවන්තකමක් තල තුනකමක් එන්න ඕනේ. දැන් ඔය විපා උපාදි දෙනකොට විභාග දෙනකොට චර්යාව බලලා දෙන්නේ. බයලජ්ජාව තියෙන මිනිසුන්ට විතරද උපාදි දෙන්නේ. අපේ අම්මා ඉන්නකොට කියන්නේ කුපාඩි කියලා ඔකට. උපාධි කියන්නේ නැහැ. විශ්වවිද්‍යාලයට තාම නමක් කියන අපේ අම්මා මට කියන්න අමාරු සභාවක. ඒ තරම්ම අමනකම් කරන තැනක් ඔය. ලෝකෙ උගත්ම මිනිස්සු ඉන්න තැන ඔතන විතර අමනකම් ඒ තරමට ගැලපෙන්නේ නැති වැඩ කරන අමන තැනක් වෙන ඇත්තට තියෙනවනම් පශ්චාත්තුපාදී ආයතනේ තමයි. ඒක ඊට වෙදී ටිකක් අමනයි. හැබැයි ඉතින් ගාන අඩුවින්ද ගාලල්ලා ඒක. මේකේ තෑයෙන ගානක් ඉන්නවා රට කලඹට විහිළු කරනවා. ඒ මොකද මේ තර තරමට ඒ තල තුන තාලයට හැසිරෙන්න දන්නේ ඒ වාජනේ සකස් කරගන්න දන්නේ ඒක අපේ අපේ අධ්‍යාපන ක්‍රමේ නෑ. අපේ අධ්‍යාපන ක්‍රමේ බයලජ්ජා නැති අයට තමයි හුඟක් සාහිතික හම්බ වෙන්නේ. මටත් සෑහෙන සාහිතික හම්බෙලා තියෙනවා. මොකද මම ළඟත් තිබුණා හත් පහකවත් බයක් ලැජ්ජාවක් ඒ කාලේ. ඒ සමහර බය නැතුව ප්‍රසිද්ධ සභාවක් කියන්න පුළුවන්. අපි මේ අධ්‍යාපන ක්‍රමේ කොච්චර වනසනවද කියලා මේ හැදෙන්න තියෙන හිත නමුත් ඔක්කොම අධ්‍යාපන සාතිකන්නේ සුදුසුකම් තේරෙන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් මේ බුදුහාමර කීප එක බොරු වෙනවද කියලා බලන්න. ඒක නිසා බුදුසෙන් සඳහන් කරලා තිනවා අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝයි මම මේ කියන දෙයක් ශ්‍රවණේකෝ බ්‍රාහ්මණේකෝ කදාකත් ගරහලා කතා කරන්නේ ප්‍රතික්ෂේප කරලා කතා කරන්නේ මොකද මේක දඹරතරමගේ සත්‍යයක් තියෙනවා. ඒ නිසා භාවනා කරන කෙනා ඒට ගැළපෙන ආචාර ගෝචර සම්පatti ජීවන රටාව එහෙම නැත්නම් අපි කියන බඩගෝස්තරේ එහෙම නැත්නම් මේ සම්මා ආජීවය ඒකට ගැළපෙන විදිහට වචනය ඒකට ගැළපෙන විදිහට කර්මාන්ත හදාගත්තේ නැත්නම් පෙට්‍රල් ටිකක් පීරිසයක දාලා තිබ්බා වගේ. උපයාගත්තට ඒක රකින්න දන්නේ නැහැ. ඒ නිසා රකින්න දන්න කමේ තමයි සත්පුරුෂකම තියෙන්නේ. හැබැයි රැකල වැඩක් නෑ උපේල නැතු. එනිසා මේ බයලජ්‍ය ධර්ම සීලය ඉන්ද්‍රිය සංවරය ඔක්කොම වඩා අදාළ වෙන්නේ වඩා වැදගත් වෙන්නේ භාවනා කරන අයට. අනිවාර්යයි. ඒ නිසා අනික් කට්ටියත් එක්ක තා සලකලා ඒගොල්ලෝ මෙහෙම ඉන්නේ නිසා මාත් එහෙම ඉන්න ඕනේ කියලා යෝගාවචරයට අවස්ථාවක් නැහැ. අනික්ගොල්ලෝ වැරදි කරන නිසා Tamanට වැරදි කරන්නේ. ඒකෙන් නෙවෙයි ආදර්ශ ගන්න ඕනේ අපේ සත්පුරුෂ પરම්පරාවක අපි එන්නේ මේ. ඒ සත්පුරුෂ પરම්පරාවේ කට්ටිය පුළුවන් තරම් ගුණ ධර්ම බවනවා. ගුණ ධර්ම වඩන හැබැයි කාටවත් අඟවන්නේ කාටවත් අඟවන්නේ කමට අංශුද්ධ කරනලා ඉතින් අපිට වේදාගාවට කියලා ගුණාගුණ කියන වගේ කියමනක් තියෙනවා. නමුත් අනික් කියලා හැම වෙලාවෙම කට පරිසම් කරගන්න. අනික හැම වෙලාවෙම කරන කර්මාන්තවල කාටවත් ඉඟි වෙන්න තියන්නේ ජීවන රටාවේදී එන්නේ එන්නේ එන්නේ සූරා කැම අයින් කරනවා. එන්නේ එන්නේ එන්නේ දුෂ්චරිතයින් කරනවා. ප්‍රයෝජනේ සලකලා අවශ්‍ය කීයක් හම්බ කරන එකේ අරපිටිමැස්මෙන් ජීවත් වෙනවා මිසක් කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ තියෙන තරම් ඔක්කොම කඩාගෙන කණ්ඩා හදන්නේ ඔය විචාකාව දීග දෙන්න හදන වෙලාවේදී බමුණු පරීක්ෂා කරන වෙලාවේදී දැලි ගෑවිච්ච මැටි අප්පල්ල ටිකක් අරගෙන ගිහලා ගඟට ගිහලා හොදන්න වරින් කිව්වා. ඉතින් ආ කරලා තියෙන්නේ පළවෙනි අප්පල්ලේට වතුර ටිකක් අරගෙන ඒකට ඔක්කොම අනික් කප්පල් වල තියෙන මැටි ඔක්කොම කුළු දැලිකුණු ඔක්කොම හැලලා ඒක වතුරට විසි කරලා තව වතුර එකක් අරගෙන දෙසරේ හේතුව තුන් හේතුවට හොරන ගියා. ඊට පස්සේ ඒ බමුණු ඇවිල්ලා දැන් මෙච්චර ගලන වතුර තියෙද්දි උඹයි මේ පොහොම පරිස්සම් කරන්නේ. උඹ නිකන් අර පිටිපැස්ස වැඩි නේද කියලා. නෑ ගලන වතුර නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මම වග වෙන්නේ මං ගත්ත වතුර ටිකට විතරයි මම අනවශ්‍ය වතුර ගැන ඉලක්ක කරන්නේ. ඕන තරම් වතුර මෙතන තියෙනවා. මම ගන්නෙ මගේ මුට්ටියට ගත්තා. ඒකට අනිත් ඔක්කොම මුට්ටිය හොදලා ගොඩට විසි කරලා දෙවෙනි එක අරගත්ත දෙක මුසි කරලා තුන්වෙනි එකට යනකොට ගඟක් වතුර ගැලුවට ගඟ කෙලසන්න ඕන කමක් නැහැ. ඒ වෙනතම මුට්ටි ටික ඔක්කොම අරගෙන දැල්ලා කච කච කාලේ හේදුවා මුළු ගඟම කෙලසෙනවා. අද ඉන්න මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒ ගඟක් වතුර තියෙනවනම් මොකද ඕකෙන් ගත්තාම වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි විහිං පරිසරය කෙලසනවා. අපි විහිං චිත්ත දූෂණය කරගන්නවා. අපි විහිං පෘථිවි තලය රත් කර ගන්නවා. හැබැයි අපිට නතර කරන්න බෑ. ඒ තරම්ම මඤ්ඤණා වැඩි. ඒ තරම් තණ්හා වැඩි. ඒ තරම් මාන්නෙ වැඩි. ඒ තරම්ම දෘෂ්ටි වැඩි. නිසා භාවනා කරන එකනාගේ ව්‍යාකරණය ඔක්කොම හැදෙනවා. මුලක ඉඳන්ම ඉරියව්වල ඉඳලා වචන ස්වරූපේ නිසා ව්‍යාකරණ අනුව භාවනා අරමුණට වැඩ කරන හැටි, තව කෙනෙක් එක්ක හැසිරෙන හැටි, ඒක තව කෙනෙකුට කියලා දෙන හැටි සේරම හදනවා මෙන්න මේකටයි පුරුෂ ධම්ම සාර්ථි ගුණය කියලා කියන්නේ. බුදුරජාණන්සේ නිකම්ම නිකම්ම පුරුෂ ධම්ම සාර්ථි කියලා කියන්නේ මේ සූපලාවන්‍ය හදලා සෝබණය කරන එක නෙවෙයි. බොක්කටම අත දාලා හදන. ඉතින් ඒකට කැප වෙනවා නම් ඒකට අප වෙනවා නම් අනේ ස්වාමීන් වහන්සේ උඩ පැත්ත විතරක් හොදන්න යට පැත්ත හොදන්න එපයි කියලා කියන්න යන්න එපා. හම්බෙච්චිලා ඔය දෙකම දෙන්න. ඇතුළේ විතරක් කරන්න පිට කරන්න එපයි කියන්නත් එපා. ඇතුළේ පිට දෙකම දෙනවා. දැන් විතරයි හෙට කරන්න එපයි කියන්නේ නැත්නම් අතීත නාගත වර්තමාන තුනම හේදෙනවා. අනේ ඇඹරිල්ලට ඒ හේදිල්ලට ඒකට යටත් වීමට අපි කියනවා ධර්ම ගෞරවය කියලා. ඉතින් ඒක අමාරුයි භාවනා කරන්න නැති කෙනෙකුට කියලා දෙන්න. භාවනා කරන කෙනෙකුට කියලා දුන්නත් කණේ මුනින්න කලේ මුනින්න නමල දීති වතුර එක්කිරුවා වගේ ගැඹුරුයි නේ ස්වාමීන් වහන්සේ තේරෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ කියලා කරාස. ඉගෙන හැදෙන්න නැහැ හැදෙන්න ඕන කමක් නැහැ. අවශ්‍යතාවයක් නෑ. යට ඕන කරලා තියෙන්නේ මේ තම්බිගාවට කන්ද එනවා මිසක්කා. කන්ද තම්බිගාවට මේ කන්ද ගෙන්න ගන්න හදනවා තම්බිගාවට. තම්බි කැමති නෑ කන්ද ගාවට යන්න. නිසා භාවනා කරන අය එහෙම කරන්න යන්න එපා. හැම වෙලාවෙම තමන්ගේ භාවනා හරියන හැම වෙලාවෙම නැවත සලකා බලන්න මම දවසට කතා කරන වචන අවශ්‍ය වචනද. සම්මා වාචා ගැන පොඩ්ඩක් වෙනදට පොඩ්ඩක් පරිතද කරන්න. කර්මාන්ත කරනකොට වදාතුම් මැරි මොහරකම් කිරීම විතර නෙවෙයි. මෙච්චර මේ කලබලෙන් දවස පුරාම උදේ ඉඳලා හැන්ද වෙනකම් අමුඩ ගහගෙන නටන්න දෙයක් තියෙනවද මේකේ? නැත්නම් ඒ වැඩ ටිකක් කරලා මම විවේක වෙනවද? ඔයන මම මේ ගත කරන සම්මා ආජීවය හම්බ කරන කන ක්‍රමේ අනුන්ටත් මේ ලෝකේ ටිකක් ඉතුරු කරලා කන එකක්ද නැත්නම් සියල්ල හූරගෙන කන ක්‍රමයක්ද? එහෙමනම් මේ වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන එක නායේ ආජීව කම්මන්ත වාස්චා වගේ දේවල් හදන්න ගත්තොත් භාවනා නොකරන මිනිහටත් තේරෙන මේ මිනිහා මොකද්ද වෙනවයි කියලා. ඒකට මේ විශේෂඥ දැනුමක් ඕනේ නෑ. ගහට කොල්ලට පවා තේරෙන මේ මිනිහා අත ගන්නකොට අත ගන්නේ ප්‍රයෝජනයක් සලකලා මිසක් තිබුණට විනාශ කරන්නේ නෑ කියලා. ඉතින් ඒක නිහඬ බණක්. එමන්සගේ ගත කරන ජීවිතේ බලනින්න ඕන කෙනෙකුට තේරෙනවා. එnde ende ende ende නිවෙන ශනසෙන තැනකට ඒ නිසා එහෙම වෙනකොට ඒ වෙනකොට අඟ උස්සලා මම මෙහෙමයි ඔයාලට බැරි වුණා කියලා අසත්පුරුෂ ගති පාන්න නැතුව කටයුතු කරන්න යන්නේක තියෙන්නේ කණේක කියන්නේ සබ්බ පාපස්සා කරන පින් කරන්න දඟලන නෙවෙයි පව් නොකර සිටීමට ගන්න ප්‍රයත්නේ එහෙම නැත්නම් අපි අපායට යන්නේ මේ පින්මදි නිසා නෙවෙයි බේරන්න පුළුවන් පව් නොකර සිටියා ඉතින් දිගටම පෞසිද්ධ වෙනවා. ඒකට කියනවා ශික්ෂණය කියලා. ඒකට කියනවා විරමණීය කියලා. ඒකට කියනවා විරතිය කියලා. නොකර සිටීම. ඒ නෝන්ජල්කමක් නෙවෙයි. ඒක නෝන්ජල්කමක් නෙවෙයි. ඒක නොහැකියාවකුත් නෙවෙයි. ඒ සියලු හැකියාවන් තියාගෙන මේ සත්පුරුෂකත දියුණු කිරීමයි බුද්ධ ඥානන්සේ සඳහන් කරන්නේ නිසා මෙවැනි පිරිසක් ඒක තේරුම් ගත්තේ නැත්නම් ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේ මෙවැනි පිළිසෙට කියලා දෙන්නේ නැත්නම් ඒකත් නරක දෙයක්. ඔක්කොමලා තේරුම් ගනි කියලා හිතා ගන්න අමාරුයි. නමුත් මට තේරෙනවා මෙහෙම කියනකොට මටත් පාඩමක් තියෙනවා කියලා. බන කියන කෙනාටත් මේකෙන් ගන්න ආදර්ශයක් තියෙන නිසා ඔගොල්ලෝ එකට සාක්ෂියක් වෙනවා. මාත් පුළුවන් හරිය මේ කටයුත්ත කරනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ පරිේශ මේ භාවනා මධ්‍යස්ථාන කුෂන් එක ඉඳගෙන ඉන්නකොට නෙවෙයි භාවනාව සිද්ධ වෙන්නේ. ගෙදර ගියත්, පැසිකිලියක හිටියත් උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ ටික තමන්ගේ හිත කිට්ටු කරගන්න බැරුව අනේ මෛත්‍රී බුදුහාමුදුරුව ආපම එකම ධර්ම මණ්ඩපයේදී ධර්ම දේශනා කිරීම ඇතිවෙන සියලු දෙනාටම නිවන් ලැබේවා සාදු කිව්වට මොකොත් හම් වෙන්නේ දැන් මේ හම් වෙච්ච ලාවේ ගෞතම සාරිපුත්‍ර සම්බුද්ධ සාසනේ සම්පූර්ණ අවස්ථාව තියෙනවා එක චිත්තක්ෂණයක්වත් තාකනොදා ක්ෂණ සම්පත්‍ය තීරුම් අරගෙන ඉදිරියට යන්නත් අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා